අසතා සම්පජඤ්ඤං භික්කවේ සහාරාති වදාමි නෝ අනාහාරෝ කෝච භික්කවේ ආහාරෝ අසතා සම්පජඤ්ඤස්ස අයෝනිසෝ මනසිකාරෝ තිස්ස වචනීයන්ති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරිපත් කරගත්ත මේ අවිජ්ජා සූත්‍රය සර්වඥ දේශිත අවිද්‍යා සූත්‍රයේ අනුව අවිද්‍යාවේ පටන්ගෙන පුරුකෙන් පුරුක පියවරෙන් පියවර පස්සට ආපු අපි ඊයේ දවසේ මාතෘකාව වශයෙන් දවසේ දේශනා මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගත්තේ ඒ අසත්‍ය සහ අසම්පජඤ්ඤය කියන සති සම්පජඤ්ඤ දෙකේ අනිත් පැත්ත. එතකොට ඉස්රායින් තිබ්බේ ඉන්දිය සංවරය. එතකොට ඉන්දිය සංවරයට ආසන්න කාරණා වශයෙන් තියාගත්තේ අසත්‍ය සහ අසම්පජඤ්ඤය. අද ඒකට හේතුව ඒ අසත්‍ය අසම්පජඤ්ඤයත් සහාරාති ආහාරයෙන් හටගන්නේ හේතුකින් හටගන්නේ උන්ට කාරණාවක් තියෙනවා. එතකොට ඒ කාරණාව නැත්තම් ඒක හටගන්නේ නැහැ. ඒ ආහාරය නැත්තම් හටගන්නේ එතකොට අද සරුවචනන්සේ අහනවා යම් කිසි කෙනෙක් අසත්‍ය අසම්පජඤ්ඤේ කියන සති සම්පජඤ්ඤයෙන් විපයුක්ත බව සතියක් නැහැ එලඹ සිටි සිහියක් නැහැ ඒ වෙනකොට ඒ වගේම අප්‍රමාදයක් නැහැ ප්‍රමාදී ප්‍රමාදයට වැටිලා එලඹ සිටි සිහියකින් යුක්තව ගත කරන කෙනාට ඒකට හේතුව පුද්ගලික දෝෂයක් නෙවෙයි. එහෙම නැත්නම් බාහිර දෝෂයක් නෙවෙයි. ඒ පුද්ගලයා තුළම ක්‍රියාත්මක වෙන හේතුවක් තියෙනවා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒතර යම් කිසි කෙනෙකුට සති සම්පජාඤ්ඤයක් පිහිටාන්න නැත්නම් සති සම්පජාඤ්ඤයට හේතු සාධක ඇති වෙන්න ඒ පුද්ගලයා තුළ යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. අයෝනිසෝ මනස්කාරය ආවොත් නැත්නම් අයෝනිසෝ මනස්කාර සහිත පුද්ගලයාට මොන විදිහකින්වත් මේ සතිය සහ සම්පජාඤ්ඤය කියන දෙක හටගන්න හේතු නැහැ. අභෞවියයි. ඉතින් ඒ එවැනි කෙනෙකුට කොච්චර බණ ඇහුවත් කොච්චර ධර්ම සාකච්ඡා කළත් කොච්චර අරමුණට හිත යෙදෙව්වත් කවදාකවත් ඒ හිතේ අරමුණ පිහිටානේ නැහැ අරමුණට හිත පිහිටානේ නැහැ සතිය වඩා වර්ධනය වෙන්නේ නැහැ අප්‍රමාදය ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා ඒකට හේතුව මොකද? අයෝනිසෝ මනසිකාරය. එතකොට මේ අයෝනිසෝ මනසිකාරය කියන එක එක පැත්තකින් බලනකොට මේ ගිනාපු ලකුණක්. එහෙම නැත්නම් උප්පත්ති ලකුණක් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔය විසුද්ධි මාර්ගය වගේ පොතකට මූල ගාථාව උනේ විසුද්ධි මාර්ගයට රචනය කරන්නට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා කෝකෝ ගෝතම පුච්ඡාම කෝයිමං විජතේ ජටං කියන ගාථාව තමයි දෙවි කෙනෙක් ඇවිල්ලා සරුවචන්සි ගහන එක තියෙන දේවපුත්‍ර සංයුත්තේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. අන්තෝ ජටා බහි ජටා අපි මේ සමාජයේ ඇසිරෙනකොට ඇතුළතත් අපේ විවිධාකාර සංකීර්ණතා ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. බාහිරයේ කෙනෙක් එක්ක ඇසුරු කරනකොටත් බාහිරෙමුත් පරිසර ගැටලු ඇති වෙනවා. නැත්නම් ඇතුළත වාපිච්චෙම් කිපිලා එහෙම රෝගක් තියෙනවා. බාහිරේ වාපිච්චෙම් කිපිලා ඒ ඊතු රෝගක් තියෙනවා. මේ විදිහට ඇතුළත ගැට පිටත ගැට උණ බඳුරක අලුතෙන් එන උණ කිල්ලක් අනික් ගස් එක පටලවාගෙන අඹරවාගෙන තමයි යන්නේ. කවදාවත් මුල සින්දට පඳුරෙන් අයින් කරන්න බෑ ඒවා එකිනෙක පැටලෙනවා. ඒ වගේ ඇතුළත පහ පිටත ගැට ගොඩක් තමයි මේ ජීවිතේ කියන්නේ. ඉතින් ඒ විදිහට ඇතුළෙන් පිටින් ගැට වැටෙන ලෝකයේ ජීවිතයේ ਸਰවඥාන්සේ කොහොමද මේ ගැටලිහන්ට දෙන උත්තරය කියන එක තමයි දේවතාව අනේ එතකොට දේවතාවට බුදුහාමුදුරෝ දෙන උත්තරේ තමයි සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේය ජාතං සීලේ පතිත්ථාය දැන් මේ අවිජ්ජා සූත්‍රෙත් ගත්ත විදිහට ත්‍රිවිධ දුෂ්චරිතයන්ගෙන් වෙන් වෙලා සීලේ පතිත්ථාය සීලේ හොඳ ස්ථාවර භාවයක් ඇති කර ගන්නවා දවසින් දවස දවසින් දවස සීලේ අදි සීලයක් පාටපත් වෙන්න ඕනේ නරෝ සපඤ්ඤෝ ඒ මිනිස්සයා ප්‍රඥාවන්තෙක් වෙන්න ඕනේ ආතාප කෙලස්තවන වීරිය තියෙන්න ඕනේ නිතරම දැන් තමන් ඉන්න தত্ত্বය කෙලසිච්ච தত্ত্বයක් ඒක නිසා අපි කෙලස් තවන බැර ඇතුව ආතාප වීර්ය ඇතුව එන්නේ එන්නේ නික්ලිෂි තත්වයට යන්න වහා නොතබන ලද වැර ඇති. කර ආරින් නැති වැරක් ඇති කෙනෙක් වෙන්න ඕන. ආතාපි නිපක මේ නිපක පඤ්ඤාව පාටිහාර්ය පඤ්ඤාව කියන වචන දෙකම මේ ඔය විසුද්ධි මාර්ගයේ මුල් වෙච්ච මේ ගාතාවේ තියෙනවා අර කලින් කියපු නරෝ සපඤ්ඤෝ කියනකොට එක ප්‍රඥාවක් ගණන් කතා කරනවා. දැන් මෙතන නිප්පක ප්‍රඥාව කියලා තව එකක් කතා කරනවා. ආතාපි නිප්පකෝ බේකු චිත්තම් පඤ්ඤංච භාවයන්. ඉස්ලාම් ගන්නේ සීලපතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරනවා සමථ විපස්සනා භාවනා කරනවා. එතකොට විතර ප්‍රඥා භාවනා කියනකොට වඩන ලද භාවනාවක් නැත්නම් උපායෙන් කල්යන් මිත්‍රන් ඇසුරෙන් භාවනා ක්‍රමවලින් වඩන ප්‍රඥා භාවනාවක් ගැන කතා කරනවා ආතාපි නිපකෝබිකෝ කියලා නිපක කියලා කියන්නේ uppatti ප්‍රඥා. අපි කියන සාමාන්‍යයෙන් ඔය අටුවා විස්තර වලට එනකොට එහෙම නැත්නම් ඔය අභිධර්ම විස්තර වලට කියන ත්‍රි හේතුක ප්‍රතිසන්ද සහිත උපතිම්ම ඥාන ඇති ඇත්තෝ. නිපක ප්‍රඥා. ඒ නිපක ප්‍රඥාව වෙනස් කරන්න බෑ. ඒ නැති කෙනාට පොවන්න බෑ. එක්කෝ හීනමාන එක්කෝ අධිමානයටපත් වෙලා එහෙම නැත්නම් මොකක් හරි අපි කියනවා අමන්ද බුද්ධිකයි කියලා එවැනි අයට මේ ශාසනයෙන් වැඩ ගන්න අමාරුයි. ඒ ඇත්තෝ පඤ්ඤාවත්තං වන්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන මේ ප්‍රඥා මේ ශාසනය වැඩ ගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙන්ට පමණයි. අන්න ඒ කියන ප්‍රඥා කියන්නේ නිපක ප්‍රඥාව. ලේවලම ආපු ප්‍රඥා, ඥානගත ප්‍රඥාව, අම්මගේ අප්පගේ ආපු ප්‍රඥාව, ගියාත්මේ ගෙනාව ප්‍රඥාව. ඒක වෙනස් කරන්න එක දීයති සාධකයක්. ඒ මැත්තේ එනවා ප්‍රඥා භාවනා කරලා තනවා වඩන ප්‍රඥාවක්. එතකොට මේ ගාදාය ප්‍රඥා තුන් පොලක සඳහන් වෙනවා. ශීලේ පතිත්තය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්තයා කියලා එතන සඳහන්. ඊට පස්සේ චිත්තම් පඤ්ඤංච භාවයන් හිතත් ඒ කියන්නේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා දෙක වඩනවා. සමත විපස්සනා වඩනවා. ආතාපේ නිප්පකෝ බිහකෝ. එතකොට මේ නිප්පක ප්‍රඥාව, පාටිහාරීය ප්‍රඥා, නික ප්‍රඥාව කියලා කියන්නේ වැඩි තනිය හැකි ප්‍රඥා. ඒ නිසා කොහොම නමුත් මෙතනදී අපිට දල වශයෙන් ගන්න තියෙන්නේ ප්‍රඥාව කියන එක ඒක පුද්ගල ගුණ ධර්මයක් වශයෙන් ගන්නකොට සමහරෙකුට උප්පත්තියෙම උපන් ගෙයීම ලද ප්‍රඥාවක් තියෙනවා. සමහරු එහෙම ලද ප්‍රඥාව නැති වුණත්, තද බලව නැති වුණත් ප්‍රයෝගයෙන්, ඉගෙනීමෙන්, ශිල්ප දැන ගැනීමෙන්, ගුරු ඇසුරෙන්, නිති අභ්‍යාසයෙන් ඇති කරගන්න ප්‍රඥාවක් තියෙනවා. මේ දෙකම නැති ඇත්තෝ ඉන්නවා. උපතිමත් ප්‍රඥාව නැහැ. නැවත වශයෙන් මේ ජීවිතයේත් එහෙම උනන්දුකාරකයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ ඇත්තෝ දුෂ්ප්‍රාජ්‍ය වශයෙන් සඳහන් වෙනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාර කියන නුවණින් සලකා බැලීම කියලා අපි මේ යෝනිසෝ මනසිකාර සිංහලට දාන්නේ. යෝනිසෝ මනසිකාර නෑ අයෝනිසෝ මනසිකාර කියන්නේ නුනුවණින් සලකා බැලීම. මෝඩ කමින් හිතන්න. එතකොට මේ නුවණින් සලකා බැලීම කියන එක මෙතන සඳහන් වෙන්නේ උප්පත්ති ප්‍රඥාවකට අවශ්‍යයි. නමුත් මෙතන කියන්නේ ප්‍රයෝගයක්. ධර්මමය ප්‍රයෝගයක්. නැත්නම් භාවනාවක්. නැත්නම් ක්‍රමවේදයකින් උපේන ප්‍රඥාවක් මෙතන කතා කරන්නේ. ඒ නිසා මේක මේ ලෝකයේ කියන අධ්‍යාපන එහෙම නැත්නම් භාවේති කියලා සඳහන් කරන භාවනාව ගැටෙන දෙයක් තමයි මේ යෝනිසෝ මනසිකාරයෙන් එන යෝනිසෝ කියන වචනය මේ අනුව අටුවාව සඳහන් කරන ප්‍රඥාවට නමක් විදියට යෝනි කියන වචනේ. ඒ අනුව නැත්තම් මේ යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ නුවණින් සලකා බැලීම කියලා. එතෙන්දී මේ අපි ගත්ත පසුබිමේ ගත්තාම අවිද්‍යාවට හේතුව නීවරණ නම් නීවරණට හේතුව ත්‍රිවිධ දුස්චරිත නම් ත්‍රිවිධ දුස්චරිතයන්ට හේතුව ඉන්දිය සංවරයේ අඩුපාඩුකම් නම් නැත්නම් ඉන්දිය අසංවරේ නම් ඉන්දිය අසංවරයට හේතුව සති සම්පජාඤ්ඤේ නැතිකම නම් නැත් සති සම්පජාඤ්ඤේට නැති වෙන්න හේතුව සත්සංසන්ත අහේතුව අයෝනිසෝ මනසිකාරේ නම් ඒක වැඩි හැක්කක් නෙවෙයි නම් ඉතින් සරුවචනන්සේ කියලා වැඩක් නැහැ. සරුවචනන්සේ මේක කියන්නේ බණකට සඳහන් කරන්නේ මේක වැඩි හැක්කක්. එහෙම නැත්නම් උත්සාහ කෙරුවොත් ප්‍රයෝජන ගන්න පුළුවන් එකක් කියලා. එහෙමනම් ඒකෙන් සඳහන් කරන්නේ උපංගේ ප්‍රඥාව නෙවෙයි මේ. උපංගේ ප්‍රඥාව යම් කිසි කෙනෙක් ඇති කෙනෙක් ප්‍රයෝගයෙන් ශිල්පයෙන් ප්‍රයත්න කිරීමෙන් සතතාභ්‍යාසයෙන් වඩන ප්‍රඥාවක්. අන්න ඒක නැත්තම් ඒ පුද්ගලයාට සති සම්පජඤ්ඤය පිළිබඳව එච්චර ප්‍රගමනයක් දියුණුවක් ලබා ගන්න අමාරුයි. ඉතින් අපි ඊයේ කතා කරුවේ ගොඩාක් මේ සති සම්පජඤ්ඤයකින් ඇති වටිනාකම මනුෂ්‍ය ජීවිතයේ හැබෑ පෙරලියක් හැබෑ වෙනසක් ශාසන සම්පත්තියක් සන්තුප්ති කර ගතියක් ජීවිතයකට ලං වෙන්න සත් සම්පජාන්‍ය හුඟක් වැදගත් වෙනවා. මම වගේ මිනිස්සෙක් ගන්න වැදගත්ම සාක්ෂිය තමයි සති සම්පජාන්‍ය. නමුත් මේ සති සම්පජාන්‍යයට හේතුව බලනකොට පෙන්වන්නේ අයෝනිසෝ මනස්කාරය. නුවණින් සලකා බැලීම නැහැ. මේ කියන නුවණින් සලකා බලන්නට නම් මට බෑ. මයි ළඟ ඒක නැහැ. මම ඒක අහලා නැහැ. මම දැන් දිනු කරගන්න ඕනේ කියලා කිව්වොත් සරුවච්චන් වහන්සේ මේ ඉඟි කරන්නේ ඒක එහෙම ඕන කෙනෙක් කරන කෙනෙක් ඉන්නවනේ ඒක තන වඩලා දෙන්න පුළුවන්. මුතේදී තාමත්ම ශියුම් කාරණාව තමයි ඒක තන වඩා ගන්න ඕන කියන උවමනාව නම් සරුවච්චන් වහන්සේට දෙන්න බෑ. ඒකේ බොක්කෙන් මෙන්න ඕන. ලේවලින් මෙන්න ඕන. ඇතුලෙන් මෙන්න ඕන. අන්න එහෙම ඒ ඇත්තටම කියනවා නම් අර මම මේ ඉන්න தත්වෙන් තව ටිකක් ටියුන් වෙන්න ඕනේ ආධ්‍යාත්මික පැත්ත ආගමික පැත්ත එහෙම නැත්නම් මේ ලෝකෝත්තර පැත්ත දියුණු කරන්න ඕනේ කියලා දැනට තියෙන ප්‍රමාණය සතුටුදායක නෑ කියලා එන එක වෙන්න ඇති උපංගේ ප්‍රඥාව කියන්නේ. ඊට පස්සේ ඒකට සුදුසු කෙනෙක් ළඟට ගිහිල්ලා අනේ මයි ළඟ මේ රෝගයක් තියෙනවා මට බේතක් දෙන්න එනතම් මයි ළඟ මේ මෝඩකමක් තියෙනවා මේක නැති කරන්න කියලා ඉදිරිපත් වුණොත් තමයි ਸਰුවචනාංශයට අත දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්කොටම බුදුහාමුදුරෝ චතුරාර්ය සත්‍ය දේශනා කරලා නිවන් දකින්න බෑ. උපපති ප්‍රඥාවක් ඕනේ, උපංගේ ප්‍රඥාවක් ඕනේ. ඒකට මේ දහවි කියන පද නම ලස්සන නමක් පාවිච්චි කරනවා. උපංගේ ප්‍රඥාව ඇති කරනාට කියනවා මේ දහවි කියලා. මේ දහවිනී කියලා කියනවා ස්ත්‍රී වචිනාමය කියන දෙයක් නෑ උපංගේ ඉඳලම කාටත් වැටෙන ප්‍රඥාවක් තියෙනවා. එවැනි දෙයකින් තේරෙන්න ඕනේ මේ සංසාරේ කකා කකා යන මේ මෙරි මෙරි ඉපදී ඉපදී යන ගමනය ඒකේ තියෙන වෙහෙස පෙළෙන ගතිය තවන ගතිය වැටහිලා මේක තනවා වඩලා මේක ප්‍රයෝගයෙන් මේක ශිල්පයෙන් මේක අනෙකුත් මේ බුද්ධ ශාසනයක හම්බ වෙන සම්පත්තිනේ හදන්න පුළුවන් කියන හැකි සංඥාවක් එන්න මෙන්න මේ தත්වයටදී බුදුහාමුදුරුව වෙත එළඹෙනවට තමයි බුදුහාමුදුරන්ට හෝ වෙන ඕනේ ශාස්ත්‍රුන් වහන්සේ නමකට හෝ ශාස්ත්‍රු ශාවකයෙකුට කෙනෙකුට උදව් කරන්න පුළුවන්. නිසා උදව්ව ලබන්න භාජනේ පිරිසුදු වෙලා තියෙනවා. භාජනේ හිල් නැති එකක් වෙන්න ඕන. අන්න ඒ සඳහා මේ ඥාන දෙකක් මෙතන කතා කරනවා. උපංගේ ප්‍රඥාව සහ ශිල්පෙන් ලබන ප්‍රඥාව. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියලා මේ සූත්‍රයේ මේ අවිජ්ජා සූත්‍රය සඳහන් කරන්නේ එහෙම අවශ්‍යතාවයක් මතුවලා බුදුන් දැකලා බුදුන්ගේ බණ අහලා කමඨහනක් අරගෙන ඒ දුන්නු කමඨහන අනුව මේ ජීවිතයේදී තන වඩා ගන්නා වූ ප්‍රඥා කොටස. මේ නිසා මදෝ මේ නිසා වෙන්න ඇති අටුවාචාරින් වහන්සේලා යෝනිසෝ කියන පදය නැත්නම් යෝනිසෝ මානසිකාරය කියන පදය විස්තර කරන්නේ පත මානසිකාරය, උපාය මානසිකාරය කියලා. හරියට පොට දිගේ ගෙනියන්න පුළුවන් ගතිය. පතේ පතෙන් පිට පැන්නොත් උපපත මනසිකාරය කියලා කියනවා පොට පිට ගිහිල්ලා. අපි දන්නවා ඔය පොටාලන විශේෂම යාන්ත්‍ර විද්‍යාවේදී ඒ නට් එක හරියට පිට පොට ගිහිල්ලා තිබුණොත් බර දාන දාන දාන දාන දෙකම තුවාල කරගන්න. නට් එකක් තුවාලනවා බෝල්ට් එකක් තුවාලනවා. උනතර බෝතලයක් වුණත් අරගෙන ඇරලා වහනකොට ඒක හරියට පට දිගේ බැසගත්තොත් උනතරේ රැකෙයි. පට වැරදුනොත් කැපෙනවා. එරියන පිටපොට ගිහිල්ලයි කිය. පිටපට යන එක තමයි මේ උපපත මනසිකාරය කියන්නේ. පොට දිගේ බස්සන එක තමයි පත මනසිකාරය කියලා කියන්නේ. ඒ වගේම මේකට තියෙන නමක් අපේ අටුවා යුගයේදී ඇති කරලා උපාය මනසිකාරය කියලා ගැලවිඥාව දාන්න. මොන්න තරම් දහං ගැටයක් දැම්මත් එතනින් ලූටල යන හැටි දාන්න. දැන් නැති එක්කනට කියනවා අනුපාය මනසිකාරය කියලා. ඉතින් චර්චුරු ගගා බැන බැන අරයා මට මේක කරුවා, මෙයා මට මේක කරුවා කියලා පරාජිතව தത്വෙට යටත් වෙලා බය ආදුව කොන්දපණ නැතුව ජීවත් වෙනකොට ඒක කියනවා අනුපාය මනසිකාරය කියලා. එතන මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ පත මනසිකාරය නැත්නම් උපාය මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ උපපත මනසිකාරය නැත්නම් අනුපාය මනසිකාරය කියලායි ශාස්ත්‍රීය වශයෙන් මේක බෙදන්නේ. ඊට පස්සේ මේ යෝනිසෝ මනසිකාර කියන පදය අරගෙන දෙකට කැඩුවොත් යෝනිසෝ කියන පදේ සහ මනසිකාර කියන වචන දෙකට කඩන්න පුළුවන්. එතකොට මෙතන මානසිකාරය කියලා කියන්නේ සතිය වගේ ප්‍රඥාව වගේ වීරිය වගේ වේදනාව වගේ චෛතසිකය. මේ මානසිකාරය තමයි අපි දැනට කාලේ භාවනා ලෝකේ මෙනෙහි කරනවා කියලා සිංහලට දාලා තියෙන්නේ. මේකට සලලක්ෂණය කියන පදයක් පාලිය සඳහන් කරන සලකුණු කිරීම. එහෙම නැත්නම් මානසිකාර්ය කියලා කියනවා මෙනෙහි කිරීම කියලා. හැබැයි චිත්ත වීති විස්තර කරන තැන් වල එවන් පසු කාලීන සාහිත්‍ය ග්‍රන්ථ වල ඇති වෙච්ච නැත්නම් අටු ආයුගයේ ඇති වෙච්ච ඒවා ඒවයිදි මේ මානසිකාර්ය හඳුන්වා දෙන වෙලාවේදී පෙන්වන්නේ මානසිකාර්ය කියලා කියන්නේ බොහෝ දේවල් ඉදිරිපත් වෙච්ච වෙලාවක Taman එකක් තෝරනවා වර්ණය කරනවා ස්වයංවරය කියලා කියන්නේ. ස්වයංවරය කියලා කියන්නේ කුල කුමරියන් හෝ සිටු කුමරියන් හෝ රාජ කුමරියන් විශාල පිරිසක් දීලා ඒක කුමාරෙක් හොඳටම මේ පින් අන්තති කුමාරට කුමාරියන් අතරින් එක්කෙනෙක් තෝරා ගැනීමට සඳහා ස්වයංවරයක් දෙනවා. සමහරට කුමාරි එක්කනයි නම් කුමාරයෝ ගොඩයකට එන්න ඇරලා කුමාරිට දෙනවා Taman කැමති වල්ලබහ තෝරා ගන්න. ඒකට ස්වයංවරය කියලා කියනවා. වරණාව ශෝෂණය කියලා. ඔය අපිට වචනක් උගන්වනවා විද්‍යාව ගණන ගන්නකොට මේ ගස්වල තියෙනවා පොළවේ මොන ඕජාව තිබුණත් කොහොම ගා උරා ගන්න කොහොම කරනකත් චිත්‍ර රසය තමයි. කරවිල වල උරා ගන්න චිත්‍ර රසය තමයි. අඹ ගහ උරා ගන්න ඒකේ තියෙන මිහිරි රසය තමයි. ඒ ඕජාව කොච්චර පොළවේ જાති වුණත් ඒ මූලය වර්ණාවශෝෂණය කරන තමන්ට ඔන්දේ උරා ගන්න. අන්නේ වර්ණය තේරීම විනිශ්චය කරන චෛතසිකය තමයි සාමාන්‍ය මෙතන මානසිකාරය කියලා කියන්නේ. එතකොට උදාහරණයක් විදියට කිව්වොත් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඉපදිච්චාම ඒකාගේ හෝ ඒකීගේ ඉඳුල්කට ගන්න දවසේදී අපි ගමේ පුරුද්දක් තියෙනවා ඒ දරුවා කැමති බොහෝ දේවල් තියලා දරුවා මැදින් ගෙනත් තිනවා හරියට වෙලාවට. තිබ්බට පස්සේ ඒ දරුවා ඒ තියෙන දේවල් හැම දෙයක්ම පුංචි දරුවෙකුට ප්‍රියමනාප දේවල්. එකක් තෝරන. ඉතින් අම්මලා තාත්තලා සතුට වෙනවා. අනේ මෙයා මේ පාට පෙට්ටියක් තෝරගත්තේ මේක චිත්‍රකාරයෙක් වෙයි කියලා. කාකට් පෙට්ටියක් තෝරගත්තා නම් මේක ඉංජිනේරුවෙක් වෙයි කියලා. කෑම වුණොත් එහෙම කෑම දාස කෙනෙක් වෙයි. ඉතින් එක එක එක එක જાති තියෙන. ඒකෙදී අම්මලා තාත්තලා දරගන්නවා මේ තෝරන තේරිල්ලෙන් මේ අනාගතේ වෙයි. වෙනවා නැති එක වෙනම දෙයක්. නමුත් මම නිදර්ශනෙට ගත්තේ බොහෝ දේවල් මැද තාම උනන්දු සජීවි මනසක් පොඩි දරුවෙක් තිබ්බහම එයා තෝරන වගේ අපේ හිත මානසිකාරය කියන චෛසිකය අරගෙන මේ වෙලාවේදී ඇහෙන් පෙන රූපේ බලනවද කනෙන් ඇහෙන ශබ්දය අහනවද නාසයෙන් එන ගඳ බලනවද දිවෙන් එන රසය ගන්නවද කායට දැනෙන පහස ගන්නවද හිතට එන හිතවිලි ගන්නවද කියන එක හරියට ඇටෝමේෂයකට ගිය කාපිරියා වගේ දේවල් ගොඩාක් තෝරලා තියෙනවා ඇටෝමේෂයටලා ඉතින් කොයි එකද කන්නේ කියන එක යන එක එක්කනාගේ හැටි. මොකද එකවරකට එකයි කන්න පුළුවන්. මුළු මේසෙම කන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ ඇහෙන් නිතරම ශබ්ද රූප පෙනෙමින් පවතිනවා අපට. කනේ නිතරම ශබ්ද ඇහෙමින් පවතිනවා. අවදියෙන් ඉන්න වෙලාවක. නාසයෙන් ගඳ සුවඳ දැනෙමින් පවතිනවා. දිවට රස අඩු ගන්න කෙල රස හරි තේරෙනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ කයට පහස දැනෙනවා. හිතට හිතිනවා. මේ එක වෙලාවකට එකයි තෝරන්නේ. මේක මානස මානව මනසේ දී ඇති සාධකයක්. මෙන්න මේ තෝරන දේ අරමුණේ ප්‍රකට භාවය අනුව තෝරනවද? ජම්මාන්තරෝගෙන ආව කුසල අකුසල කර්ම අනුව තෝරනවද? එහෙම නැත්නම් මේ ජීවිතේ පුරුදු කරන ලද ඇබ්බැහි අනුව තෝරනවද කියන එක මොනම කෙනෙකුටවත් මොනම න්‍යාය පත්‍රයක්වත් නැතිකම තමයි අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ. අපි කොච්චර සැලසුම් කරන හිටියත් හෙට උදේ විනාඩියක් ඇතුළත පැයක් ඇතුළත කොයි දේ තෝරයිද කියලා. මේ හිත රූප බලන්ට ඇයිද, සද්ධාහන්ට ඇයිද, ගඳ බලයිද, රස බලයිද, පහස බලයිද කියන එක පිස්සු අඳුරෙක් වගේ තමයි. මොන්නම තාලකින්වත් කිසිම කෙනෙකුට නීතියක් මේ මේ න්‍යාය පත්‍රයක් නැහැ. සැලසුමක් නැහැ. අපි කොච්චර ජීවිත සංවිධානාත්මක කියලා කිව්වට මේ හික්මිච්ච මිනිහෙක් කියලා කිව්වට ඉන්දිය සංවර මිනිහෙක් කියලා කිව්වට මොන જાති වුණත් ශබ්ද අහයිදෝ රූප බලයිදෝ ගඳ බලයිදෝ රස බලයිදෝ පහස ලබයිදෝ දන්නේ. මොකද මානසිකාර්යයේ කිසි කෙනෙකුට වග වෙන එකක් නෙවෙයි. විශ්වජීව වන්දරට ගලක් ගහපුවම කොයි අතර පණීද කියලා ඒක නෑ කල්ලාතු කියන්න පුළුවන්. ඒකයි උට වඳුරයි කිව්වා. පිස්සු වඳුරට වැඩිය මෙහි ඉන්නකොට කියන්න වෙන්නේ පිස්සු රිලෙවෙක් කියලා. රිලෙව හිටියට බොහොම යූසුලු සතෙක්. ඌ අත්තට පනින්න අත්ත දිහා බලලා සැලසුම් කරන්න ඕනේ බලනවත් එකම් පයි. ඊටත් වැඩිය බොහොම සූක්ෂමයි. අපේ මේ නොසණ්ඩාල හිත, අසික්කිත හිත. එහෙම නැත්නම් අවිචාරවත් හිත. අසමාහිත හිත. මෙන්න මේ අසමාහිත හිත පයින් රේරුන්ට ඉනිමම් බඳිනා වගේ යෙදවම එළවම කරන්නේ මනස්කාරය. එනිසා කෙනෙකුට හරිය අමාරුයි මානසිකාරය පිළිබඳ භාවනා කරන්න. කොහොමද මේක වෙන්නේ කියලා. මෙන්න මේ මානසිකාර්ය තේරුම් ගන්න අමාරු වෙන තව චෛසික දෙකක් තියෙනවා. ඒ නිසා ශාස්ත්‍රීය වශයෙන් මේක ටිකක් ගැඹුරකට යන්න වෙනවා. විචාත් විතක්කේ කියන මයින් චෛතසිකයත් චේතනාව කියන චෛතසිකයත් මේ කෘත්‍යමයි කරන්නේ. චේතනාවත් අපි කරන්නේ මම මේ අනාගතේම දොස්තර කෙනෙක් වෙනවා. අනාගතේ මම මේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙනවා. ඕන මොන හරි අපිට චේතනා තියෙනවා. අනාගතේ නැතුවත් මේ මේ චිත්තක්ෂණේ තියෙන ඊගාට කරන්න දේ. ඒකත් දේවල් අතර දෙයකට යොමු කරවීමක් කරනවා. විතක්කයත් අරමුණට නැංවීමක් කරනවා. ඒ නිසා ඔය මම පොත් පරිවර්තනය කරනකොට ඒක ස්වාමීන් වහන්සේ නමක් මේ ටීකාචාරින් වහන්සේලාගේ උපද උපමාවක් අරගෙන මෙන්න මේ මානසිකාරයේ විතක්කය සහ චේතනා කියන දේවල් රූපාකාරයෙන් නිදර්ශනාකාරයෙන් පෙන්වලා තිනවා මේක මේ සාමාන්‍ය බහුසිත භාවයේ සඳහා කියන දේවල්. සමහර විටක භාවනා කරනකොට මේවා තේරෙන්න පුළුවන් නොතේරුණයි කියන නුසුදුසුකමක් නෙවෙයි මේ විචිත්‍ර භාවයේ පිණිස දේශනා කරන්නේ. ඒකෙදි උපමාවට ගන්නේ බෝට්ටුවක් තියෙනවා. ඒක හබල් ගාන බෝට්ටුවක්. ඒ හබල් කාරෝ 10 දෙනෙක් විතර ඉන්නවා. ඒ තරඟ වලට ගන්න ඒ වයිදි කරන සෙල්ලමක් තමයි කට්ටිය ඔක්කොම ඉඳලා මේ අපේ ලංකාවේ කරන ඔය කඹාදිනා වගේ කණ්ඩායම් දෙකට ගිහිලා මේකටත් 10 දෙනෙක් නගන බෝටුවට එහකට දානවා 10 දෙනෙක් නගිනවා ඒ කිය කට්ටිය ඔක්කොම ක්‍රමයානුකූලව හබල් ගැහිීමෙන් අවශ්‍ය එල්ලයට ගමන් කරනවා අන්නේම හබල් ගාන බෝට්ටුවක එක එක හබල්කාරයෙක් කරන හබලෙන් වාංගු වෙලා ඔරුව ඉදිරියට තල්ලු කිරීම වගේ කියනවා විතක්කේ විතක්ක හැම වෙලාවෙම මේ ආස්වාස මේ ප්‍රස්වාස මේ වම මේ දකුණ ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස කියලා දිගින් දිගට දිගින් දිගට ආස්වාසයේ වෙලාදී ප්‍රස්වාස ගැන හිතන්නේ නැති වෙන්න වේදනාව ගැන හිතන්නේ නැති වෙන්න කකුලේ පතේන වේදනාව ගැන නොහිතන්න එහෙම නැත්නම් සද්ද වලට හිත නොයන්න හිතවිල්ලට නොයන්න ආස්වාසයටම නංවනවා ඒක මේ දේ කරනකොට ඒ ඔරුවේ යට තියෙන අවරපෙට්ට කියලා එකක්. ඒ අවරපෙට්ට තමයි දිය කපාගෙන දිශාව තීන්දුව කරන්නේ. ඒකට අවරපෙට්ට හසුරවන්න වෙනම කෙනෙක් කියනවා. එයා ඉන්නේ ඔරුවේ පිටිපස්සේ. ඊට පස්සේ ඔරුවේ මුලේ ඉන්නවා මේ හබල්කාරයගේ නායකයා. එයා දෙන විධානයට අනුව තමයි හබල්කාරයෝ සහ අවරපෙට්ට හසුරවන්න දිශාව තීන්දුව කරන්නේ. මේක ඇත්තටම ඔය අවර පෙත්තේ සෙල්ලමයි දිශාව තීන්දුව කරන සෙල්ලමේ හොඳ ලස්සන දර්ශනයක් පේන්නේ රුවල් බෝට්ටුවේ. රුවල් බෝට්ටුව වල හුළඟෙන දිශාව කොහෙන් වුණත් ඔරුව ගෙනියන්න ඕන දිශාව වෙන එකක්. එතකොට කප්පිටා අවර පෙත්ත හසුරන එකනට දිශාංශ පෙන්වනවා. මෙන්න මේ මේ විදිහට හසුරන්නේ කියලා. මේක අපි ගන්න රුවල් අර හබල් ගාන බෝට්ටුවේ හබල් ගාන කට්ටියක් වෙනම හබල් ගානවා. අවර පෙත්ත හසුරුවන වෙනම කෙනෙක් ඉන්න ඔක්කොටම විධානය කරන මුල් නඩේගුරෙක් ඉන්නවා කප්පිටෙක් ඉන්නවා. ඒ කප්පිට තමයි මේ චේතනාව කියලා කියන්නේ. අවරපෙත්ත තමයි මානසිකාරය කියන්නේ. හබල් ගන්න කට්ටිය තමයි විතක්කේ කියන්නේ. ඉතින් ඒක නිසා අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් භාවනා කරගෙන යනකොට අපි හුස්මට හිත තියාගෙන භාවනා කරන යනකොට කෙනෙකුට වැටහෙනවා නම් හුස්මෙත් හිත හිටිනවා. හැබැයි හුඟක් වෙලාවට මට බාධා වෙන්නේ හිතවිලි කියලා. එතකොට ඒ පුද්ගලයා දවස් දෙකක් කමඨාන් සුද්ධ කරනකොට කිව්වොත් මට ආනාපානට යන්න පුළුවන් ගියාට මොකද ගිය බොහෝ වෙලාට හිත පිට යන්නේ හිතවිලි වලට කියලා. එතකොට මේ උංගක් වෙලාට ඔය විපස්සනා භාවනා කරන ගුරුවරු අහනවා අරමුණ මෙනෙහි කරනවාද කියලා. ඒ කියන්නේ ආස්වාසය ප්‍රස්වාසය ආස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවායි කියලා. එනත ඇතුල් වෙනවා, පිට වෙනවා කියලා මෙනෙහි කරනවාද කියලා. හුඟක් වෙලාවට මෙනෙහි කිරීම කරනවා නම් ඒ හිතවිලි එනවා අඩුයි. හිතවිලි මෙනෙහි නොකරනවා නම් හිතවිලි එනවා වැඩි. යම් ආකාරයකට කිව්වොත් එහෙම හිතවිලි එද්දි මෙනෙහි කරත් තාම හිතවිලි ඇතුළට රින්ගන්න හදන ගතිය වැඩි. එන්නේ එන්නේ එන්නේ හිතවිලි හිතුවක්කාර වෙනවා වැඩි. ආනාපානට හිත යනවා අඩුයි කියලා. එතකොට කියනවා එක ආස්වාචකදී ඇතුළේ ඇතුළේ ඇතුළේ ඇතුළේ ඇතුළේ ඇතුළේ කියලා දිගට මෙනෙහි කරා. ප්‍රස්වාසයේදී පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා දිගට මෙනෙහි කරා. එතකොට අර මානසිකාර ක්‍රමය වැඩි වැඩියෙන් යොදන්න යොදන්න පිට යන ගතිය අඩු වෙලා හිතවිලි දිගේ අරමුණටම හිත නංවන ගතිය විතක්කයට යම් කිසි ආධාරයක් උපකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී මේ විතක්කය කියන චෛසිකන තමන්ට අවශ්‍ය අරමුණට හිත නංවන එකයි තියෙන්නේ. ඒකට හේතුව මේ ටිකෙන් මම මේ විස්තර කරන්න හදන්නේ ඕනම වෙලාවක හිතකට එක අරමුණක් නෙවෙයි තියෙන්නේ බොහෝ අරමුණු. ඉදිරිපත් වෙනවා ආයතන 6කින් හැම වෙලාවෙම රණ්ඩු කරනවා. කන, නාසය, දිව, කය යට කරගෙන රූප බලන්න ඇහි ලොකු රණ්ඩුවක් තියෙනවා. සාමාන්‍ය හුඟක් වෙලාවට ප්‍රබලයා ප්‍රකට වෙන්නේ ඇහැමයි. ඇහැ හරි යොහුසුලුයි. අනිකුත් දේවල් තලාව බාගෙන ඇහෙන් රූප බලන එක තමයි අපි හුඟක් වෙලාවට අවදි වෙලා ඉන්නවට කරන්නේ. ඒකේ අල්ලපනල්ල බනලා සද්ද බලාගෙන ඉන්නවා කන සද්ද අල්ලගන්න. එතකොට ඇහි රූප වැඩ කරන්න යම් වෙලාවක් තියෙනවනම් ඒ ඊට පහසු අරගෙන කන සද්ද අහන්න කැමති එයා කියනවා ගඳ බල්ල වැඩක් නැහැ රස බල්ල වැඩක් නැහැ පහස වැඩක් නැහැ මම තමයි මේ ජීවිතේ වැදගත් කෙනා ඒ නිසා සද්දෙන් මට පුළුවන් කියලා එයා සද්දේ කැපිපෙන්න හදනවා ඒ දෙකම නැති වෙලාවේ නාසය වට තියෙන ගඳ බලලා ඉවල්ලලා ඒකෙන් ජීවිතේ මම වැදගත් කෘත්‍යයක් කරන නිසා මටත් වරින් වර ගඳ බලන්න ඕනේ ඉන්න පරිසරේ මට දැනගන්න ඕන කියලා නාසයේ එහෙන් රණ්ඩුවක් කරනවා. ඒ අතර වැඳුණා උඹලා ඔක්කොම ඔය ශ්‍රීලං කරන්නේ මම කෑවොත් තමයි. ඒ නිසාමයි දිවට මට අවස්ථාව දීපන්. වහ කෑවොත් එimhe ඈ තිබුණත් වැඩක් නැහැ. කන තිබුණත් වැඩක් නැහැ. මැරෙනවා. මම තමයි ඕජාව දෙන්නේ කියලා දිව එහෙන් රණ්ඩු කරනවා. ඒකට කය කියන උඹලා කොයි જાති ශ්‍රීලං කරලා සැප පහස දෙන්නේ? සුඛෝපභෝගීත්වයේ දෙන්නේ? පහස දෙන්නේ මම. ඒ නිසා මට දෙන්න කියලා හැබැයි හුඟක් කරලා පරදිනවා. දිනන්නෙම ඇහැ තමයි. ඒතකොට හිතවිලි ඔක්කොම තියෙද්දි හිතනවා. මේ විදිහට අරමුණු රාශියක් සහ ආයතන රාශියක් සහිත පුද්ගලයෙක්ගේ හිත යකාගේ කම්මල වගේ තමයි. පිස්සු අඳුරෙක් වගේ තමයි. ඉතින් ඒතකොට අපට ඕනේ නම් යෝනිසමංස්කාරය වඩන්න ඕනේ නම් ਸਰුවචනාංශයේ පෙන්වන තාලෙට මේ ජීවිතයේ ගුණයක්, කොඳු ඇටපෙලක්, හැඩගැස්මක්, විනයක්, චාරයක්, චරිතයක් ගොඩනගා ගන්න ඕන නම් අපිට තේරුම් ගන්න වෙනවා මේක කිසිම න්‍යාය පත්‍රයකට නෙවෙයි දුවන්නේ කියන එක. අපි සාමාන්‍යයෙන් දරුවෝ හදනකොට අම්මලා තාත්තලා කියන්නේ මම්ම නම් දරුවා දන්නේ හිට්ටු කියන දන හිටු කියන්න කියලා කියනවා. අම්මට හිටු කියලා වදින්න භාවනා කරන්න කී දවසේ. අම්මට තේරෙනවා අම්මගේ හිතවත් අම්මට ඕන තාලෙට නැහැ. හැබැයි කියනවා දරුවෝ හදනවයි කියලා. හදයි ලොටයි. වැද්දෝ කියනවලු දරුවන්ට මිනිස්සෙක් කියලා ඈ ශිෂ්ටාචාරගත වෙලයි කියලා මහමිනියද බලනකොට කොළ ඇඳගෙන ඉන්නේ. කක්කොට්ටෝ කියනවලු කෙලින් ඵලයල්ලයි කියලා. හැබැයි මහයුන් යන්නේ හරහාට. මෙන්න මේ පට ඇරලා පෙන්නිල්ලක් තමයි භාවනාත් වෙන්නේ. ඒ නිසා වැඩි හිටියෝ භාවනා කරන්න කැමති නෑ. මොකද හේතුව හෙළුව පේනවා. Tamanටවත් මේකේ චාරයක් නැති බව පේනකොට අනේ ඔය පින්නක් දහමක් කරගෙන ඉන්න හදනවා. බැරි භාවනාව අපට ඕනේ නෑ කියලා පොඩි උන්නම් කියනවා පුළුවන් තරම් භාවනා කරපල්ලා කියලා. කොයි කෙනාටත් අමාරුයි. පොඩි කෙනාටත් අමාරුයි, ලොකු කෙනාටත් අමාරුයි, දොස්තරටත් අමාරුයි, ඊළාටත් අමාරුයි, රජුරන්ටත් අමාරුයි, රටවැසියටත් අමාරුයි, චි ගුරුවරයාටත් අමාරුයි, ශිෂ්‍යයාටත් අමාරුයි, අම්මට අපටත් අමාරුයි, දරුවටත් අමාරුයි. මෙන්න මොකක්වත්ම නිසා නෙවෙයි අපි පිළිගන්න කැමති නෑ අපේ හිතේ චාරයක් නෑ කියලා. අපි පිළිගන්න කැමති නෑ අපිට න්‍යාය පත්‍රයක් නැහැ කියලා. හැබැයි අනුන් කෙරෙක් න්‍යාය පත්‍රයක් නැතුව වැඩ කරනකොට නම් ඔන්න ජනාධිපතිට බයින. කැබිනට් එකට බයින. මේ මිනිසුගේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ අපෙන් බදු අර කන කනවා. කහවට මොකද මේ රාජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ. ආර්ථිකයේ මධ්‍යස්ථ සංවිධානයක් නැහැ. සමාජශීලී වැඩවල කිසි චාරයක් නැහැ කියලා ඔය කියන එකේ කොටවත් නැහැ. නමුත් සරුවච්චන්හන්සේ මේක ඇති කරගෙන න්‍යායපත්‍යක් ඇති කරගෙන උඹලත් මිනිස්සුයෝ නම් මේ ජෝන්සමංශකාරය අඳුරනවනම් මේ විත්තක්කය කියන චෛතසිකයේ මගින් මනසිකාරය කියන චෛතසිකයේ මගින් මේ චේතනාව කියන සමහර චේතනා කියනකට සංස්කාර කියන වචනේ පාවිච්චි වෙනවා. මෙන්න මේ දේවල් දැනගැනීමේ අඩු ගානේ චාරයක් චරිතයක් ශික්ෂණයක් සදාචාරයක් හැදියාවක් මහාත්ම ගතියක් ඇති ඇති කිරිල්ල කෝක වෙතත් දැනට නැති බව පිළියර ගත්තත් ඒක විශාල ජයග්‍රහණයක්. එමිනේ එතකොට අහිංසක වෙනවා. ඒ මනුස්ස අඩු ගන්න නිහතමානී වෙනවා. අඩු ගන්න බුදුන්ට වඳිනවා. අඩු ගන්න එහෙම චරිතයක් ඇති කෙනෙක් දැකලා පූජාජ පූජනීයනම් කියලා ඒ මනුස්සයවත් ආදර්ශයට ගන්න. මෙන්න මේ ඔලොමලකමක් තියෙනවනේ. මට ඕන දෙයක් කරන්න පුළුවන්, හිතුකින් තන හිතවන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කරන බුදුන්ටත් උදව් කරන්න බෑ. නිසා යෝගාවචරයට කියන හැම වෙලාවෙම ආධුනික මනසක් ඇති කරගන්න හැම වෙලාවෙම ආධිකම්මිකෙක් වෙන්න කිසිම දවසක ඒ පඬිතුකම් ඔලු උසන්න දෙන්න එපයි කිය. මට හොඳට මතක් වෙනවා මම ඔය ඉස්ලාම් පැවිදි වෙලා මම පැවිදුනේ 88 90 උපසම්පදා වෙලා 92 මාර්තු මාසේ පෙබරවාරි විතර වෙනකොට මට බුරුම යන කතාවක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒකෙදී මට හරි කෝල ගතියක් ඇති වුණා මේ මහානකමත් ධානය මේ රට රාජ්‍යවල ඇවිදලා මේ මහානකම සීලය රැක ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒ ඔක්කොගෙම මට අරසාව ලැබිලා තියෙනවා බුරුම ස්වාමීන් වහන්සේත් අවසර දුන්නා මෙහි ගියත් ඒ වගේ මම අරසාව දෙනවා කියලා. ඉතින් මේ වීසා වලට දැන් මම අද උදි ගියා වගේ එදා කොළඹ ගියාට පස්සේ මට හරි පුදුමාකාර මේ කෝල ගතියක් තිබුණේ මොකද මොන්නම දෙයක් කරගන්න තේරෙන්නේ ඊට පස්සේ එදා වැඩ කරලා ඉවරනකොට මට මේ හෙට එන්න විදියක් නැති වුණා. ඉන්න දැනකුත් නැහැ. රෑ ඉන්න දැනකුත් නැහැ. මොකද මං ලැබුම් ගන්න හිටපු තැන වන්දනාවට යනවා කියලා ස්ථානේ වැහුවා. ඒ නිසා අන්තිමට මට සිද්ධ වුණා ඔය දැන් ඔය කඳුබඩ ඉන්න අපේ කම්පා පේමසිරි ස්වාමීන් වහන්සේ හිටපු විපස්සනා භාවනා මන්ත්‍රයත් ගන්න. ඒ සඳ බොහොම සාදරෙන් බාර අරගෙන මම ගිහි කාලේ දැකලා නැහැ අහලා තිබුණා කාමරයකුත් දීලා. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරා දවස පරියන්කයයි සක්මනයි පරියන්කයයි සක්මන කරන මේ කොළඹ පේන නර නාටක නරි නාටක දිහා බලලා ආපහු එන්න බැරි තරම් විලි රජ්ජා හිතක් මට ඇති වෙයි කියලා. කොකෙක් කැවිත් ගම්මානෙට කොළඹට තටු මානා කෙකී කරපු අවමානයට කොකා ගියයි වෙල්මාවට කියලා කතාවක් තියෙනවානේ. මේ කැලේ ඉඳලා ගියාට පස්සේ හරි හොල්ම කරලවම් කළා ඇතරියා වගේ වෙන්නේ. ඉතින් මම සක්මන් කරගෙන ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ මායි ළඟට ඇවිල්ලිවලා මම යව කවදද බුරුමේ යන්නේ කියලා. මට ඒක වාට නිකන් ගැසිලා හිටියා මොකද මේ සක්මනේ කෙලවරදී ඇහුවේ. අහා ආයිසුතු භාවනා කර හිටියේ නෑ මම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කිව්වා මේ මීචිකල කටිය කො භාවනා කරන බොහොම හොඳයි මේ කියලා කරගෙන ඉන්නේ කොහොඳයි. හරි මේ කියලා. ඉතින් මට මහමාන්නකාරකමක් තිබුණා හිතේ පැවිදි වෙනත් ඉස්සෙල්ලා මම භාවනා කරලා තිබුණා. දැනටත් ඉන්නේ හොඳ භාවනා ගුරුවරයෙක් නිසා මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ භාවනාව කියලා. ඊට පස්සේ මේ මම ඒ ස්වාමීන් කිව්වා මට නම් ස්වාමීන් සමාධිය තියෙනවා. මට සාමාන්‍ය පැය තුනක් විතර ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මට ඒ පැත්තේ නම් ප්‍රශ්න නෑ. ප්‍රශ්න තියෙන්නේ වීසා ගන්න ප්‍රශ්න කියලා. ඒ ශාචාඩි අප්පසර කියලා කිව්වා ආයසතුන් ওই විදිහට කතා කරන්න ගියොත් නම් කවදාකවත් බුරුමෙන් වැඩ ගන්න බෑ කියලා. මට තේරුණා කොයින් හරි පිටපොට ගියයි කියලා. මගේ වචනේ ගැස්සුණයි කියලා. ඉතින් මේ හොඳ වෙලාවට ඒ ශාංශ වැඩිමල් නිසා මම කව ස්වාමීන් වහන්සේ මේ මට ඔබ වහන්සේ කියපු අර්ථය තේරුණේ නැහැ. හැබැයි ඔබ වහන්සේ බුරුම ගැන දන්න බව මම අපවත්චිච් නායක හමුදුර මට කියලා තියෙනවා. වැඩගත් කෙනෙක් බවක් දැනගෙන තියෙනවා. මට ඒක නිසා වැඩිහිටියෙක් විදිහට සහෝදරකෙදම කියන්නේ. ඊට පස්සේ කිව්වා මේ මම දන්නවා මට තියෙනවා මට පුළුවන් කියලා කිව්වොත් ගුරුවරයා කවදාකවත් කිසිම උදව්වක් කරන්නේ නැහැ කිව්වා. ඒක බුරුමේ බුරුරුන්ගේ ප්‍රධානම ගුණයක්. අඟ උස්සන්න ගියොත් කවදාවත් උදව් කරන්නේ මොනවත්ක්වත් දන්නේ නැහැ කිව්වොත් දෙසරයක් ගහලා තරවට කරලා බය කරලා මොනවා හරි කියලා දෙයි. මට සමාධිය තියෙනවා මට ධ්‍යාන තියෙනවා මට මාර්ගඵල තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කිව්වොත් අසුචි කොට කියන අසුචි පණුවේ තරංගව සලකන්නේ. කදාකත් උදව් ගන්න බෑ. එනිසා නිහතමානිකම ඉතාමත් අත්‍යවශ්‍යයි මේ නිහතමානිකම ඇති කිරීම සඳහා මේ යෝනිසෝමනසිකාර ආයෝනිසෝමනසිකාර කියන මාත්‍රිකාදි පෙන්ලා දෙන්න පුළුවන් අපේ හිතේ එතන එක චිත්තක්ෂණයක එන තව චිත්ත ප්‍රවෘතියක විතක්කේ මානසිකාර සහ චේතනා කියන ධර්ම තුන අනුව බලනකොට ඊ ගාව චිත්තක්ෂණය වෙන්නේ මොකද්ද කියන එක මොකාට පණීද කියන එක එලිපත්තේ ඉන්න බලලා වගේ ඇතුළට පණීද පිටත පණීද කියලා කිසිම කෙනෙකුට මොනම න්‍යායපත්‍යයක්වත් නැහැ. මේකෙන් අදහස් කරන්නේ කෙනෙකුට තියෙන මේ ආධ්‍යාත්මික පිටකොන්ද කඩලා දාලා නිහින පුද්ගලෙක් බවටපත් කරනකටවත් ඉච්ඡා බංගත්වයක් ඇති කරන්නවත් නෙවෙයි. අනෙක් සෑම ආගමකම මේක පුම්බලා පෙන්වනවා. බුද්ධ ජානන්සේ ඇත්ත ඇති හැටියෙන් කියනවා කිසිම කෙනෙකුට මේ ජීවිතයේ ආණ්ඩු බට්ටු කරන්න පුළුවන් ශක්තියක් ආම්බාම් කරගන්න පුළුවන් ශක්තියක් න්‍යාය පත්‍රයක් ඇත්තේම නැහැ කියලා. මේක තුච්චයි රිත්තයි අනත්තයි තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ ශුඤ්‍යතෝ ඊගාව චිත්තක්ෂණයේ වෙන දේ පිළිබඳව අපේ ඇති தත්ත්වය වලත හුදු හිස් දෙයක් තියෙන මේකේ. ශුන්‍යයි. ගන්න දෙයක් නැහැ. රිත්තයි. රික්තකයක් තුච්චයි. අපි යතින් බලනොත් තුච්චයි අනාත්මයි අපිට කිසි ආන්පාරයක් නැහැ පරතෝ කවුදෝ පාලනය කරන අනුන්ගේ පාලනයට අටච් එකක් තියෙන. මෙන්න මේක තේරුම් අර ගන්නකොට අන්නේ තේරුම් ගැනීමට උදව් කරන චෛසික තුන තමයි විතක්කයත් මානසිකාරයත් චේතනාවත්. එතනදී මේ විතක්කය කියලා කියන අරමුණට නැංවීම නම් මානසිකාරය කියලා කියන්නේ අන්නේ එක තෝරලා දෙන ඔබ දැන් යන්න ඕනේ මෙහාට කියලා. රූප බලනවද, සද්ද අහනවද, ගඳ බලනවද, රස බලනවද, පහස බලනවද, හිතනවද කියන එක තෝරා දෙන එක මනස්කාරයෙන් තමයි කරන්නේ. ඒ සඳහා චේතනා පහල කරන එක අනාගතේ මේ මේ තියෙන මගේ හැකියාවන් සහ මට ලැබෙන වස්තුවන මම මේකටයි යොමු කරවන්නේ කියලා ඊටත් පස්සේ ඉඳලා නඩේ ගුරා වගේ කඩ කරන්නේ චේතනාව. ඒකෙදි මේ යෝනිසෝමනසිකාර කියන චිත්තක්ෂණ මේ සන්දර්භයට හේතු වෙන්නේ මානසිකාර කියන චෛතසිකය. මෙන්න මේ මානසිකාරය බොහෝ විචල්්‍ය සාධකයන් ඇති විට කළ යුත්ත පිළිබඳව විතක්කේ සහයෝගය ඇතුව යොමු කරවීම තමයි කරන්නේ. ඉතින් මේක විස්තර කර දීමේදී ඔය අපේ කටුකුරුන්දේ ස්වාමින් වහන්සේ විචිත්‍ර නිදර්ශනයක් ගෙන හරපෑවා. සමහර විටක ඒක සංකර නිදර්ශනයක් වෙන්නේ නැත්නම් සමහරට ඒක මේ නුවණින් කල්පනා කරන කෙනෙකුට උදව් වෙන්න තිර තියෙනවා. අපි ටීවී බලන එකක් නෙවෙයි අපි බලමු පරණ පුරුදු තාඩ චිත්‍රපටියක් බලන චිත්‍රපටි ශාලාවක ඉන්න අවස්ථාවක්. අපි චිත්‍රපටි ශාලාවට ගිහිල්ලා වල අපි ඉඳ ගන්න ආසනය හැටියට අපි ටිකට් එකක් ගන්න අවසර පත්‍රයක්. ඒ අවසර පත්‍රය අපිට අනිවාර්යයෙන් ලබලා දෙන්නේ මොනවද? ඉඳ ගන්න පුටුවක් ලබලා දෙනවා, රූප සහ ශබ්ද දෙනවා. අපි බලන චිත්‍රපටියේ රූප ශබ්ද චිත්‍රපටි. ඒකෙන් රූපා දර්ශන සහ ශබ්ද දෙනවා. ඒ නිසා අපි ඇහැට දෙන දේවල් වලට අපි සල්ලි ගෙවනවා. කනට හම්බෙන ශබ්ද වලට සල්ලි ගෙවනවා. හිප බිම තියාගන්න දෙන පුටුවට සල්ලි ගෙවනවා. ඒ නිසා ගියාට පස්සේ තුනකට වැඩ හම්බ වෙනවා අපිට. ඉඳගෙන ඉන්න තැන මధుරව මේ මේ මකුණු එහෙම ඉන්නවනම් අතිරේක ලාභයකුත් හම්බ වෙනවා. උමුත් අවිලා චිත්‍රපට ශාලාව දෙන්න කැමති නැතුවත් අපි ගන්න කැමති නැතුවත් ඒගොල්ලෝ ඒ වැඩේ දෙනවා. ඒතර රූපත් හම්බ වෙනවා, ශබ්දත් හම්බ වෙනවා. ඉතින් අපි හිතමු මේ එතන තියෙන ආපනසාරණක වෙයි නෙල කඩල පැකට් එකක් ගත්තයි කියලා. ඒකත් හපාපයිනස දිවටත් අපි ඒක සල්ලි දීලා ගන්න. ඔය සිගරට් බොන කට්ටියකින් ඉබේම හම්බ වෙනවා ගඳ. යන්නේ කට්ටියත් ඔය සෙන්ටරේ මේ ගන්න නිසා ඉඳගෙන ඉන්න කෙනෙක් බැලුවොත් එයාට රූපත් හම්බ වෙනවා, සද්දත් හම්බ වෙනවා, ගඳත් හම්බ වෙනවා, රසත් හම්බ වෙනවා, පහසත් හම්බ වෙනවා. ඊට පස්සේ චිත්‍රපටයේ સંદર્ભය බලනකොට ඒක ශෝකාන්ත දර්ශනයක්ද මේකේ පෙන්වන්න හදාන්නේ. සුඛාන්තද කියලා හිතෙත් වැඩ තියෙනවා. ඉතින් අපි පැයකමාර චිත්‍රපටිය බලලා එළියට එනකොට නැත්නම් පැය දෙකක් බලනකොට අපිට පේන්නේ අපි දිගටම සද්ද බැලුවා, ඇහුවා, දිගටම රූප බැලුවා, දිගටම ගඳ දන්නා, දිගටම රස දන්නා, දිගටම පහස දන්නා, දිගටම හිතුවයි කිය. නෝදි මානසිකාහාර කියන චෛසික ගැන දන්නවනම් අපි 6න් 1යි පෙළලා තියෙන්නේ. රූප බලන වෙලාවට සද්ද ඇහෙන්න බෑ. මොකද හිතට එකවරකට එකයි කරන්න පුළුවන්. රූපෙට හිත ගියා නම් අනිත්‍යව පේන්නේ සද්දට නැහැ. ගන්ධට රසට පහසට නැහැ. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම මේ හිටපු පැයේ හෝ පැය භාගයේ හෝ පැයකමාර කාලය තුල මේ හය පොලක ඇවිදින හිතක් තමයි මේ ඉරැන්දා වගේ පේන්න තියෙන්නේ. නමුත් දිගටම රූප බැලිලක් වෙලා නැහැ. දිගටම සද්ද ඇහිල්ලක් වෙලා නැහැ. ඒ ගැට ගහගෙන ගැට ගහගෙන බලලා තියෙන කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මේ චිත්‍රපටිය සංස්කරණය කරන්නේ tire වැටෙන සංස්කාරකයක් ඇති නෙවෙයි Taman තුලින් කියලා. බලන මිනිහගෙන් තමයි සංස්කරණය සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේදී රූපේ බලනවද, සද්ද අහනවද, ගඳ බලනවද, රස බලනවද කියන එක මානසිකාරයමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මනුස්සයා මොනවා සංස්කරණය කරලා තිබ්බත් බලන්න නැතේ තමයි සංස්කරණය සිද්ධ වෙන්නේ. ඉතින් මේක හරි අමාරු තේරුම් කළ දෙන්න හිතන්නේම මේ ටික ටික ගානට අපි දිගටම රූප බැලුවා, දිගටම සද්ද ඇහුවා කියන එක තමයි කියන්නේ. ඉතින් මේකේ තාක්ෂණික වශයෙන් බලනකොටම පේනවා ඕනෙම ප්‍රක්ෂේපණයක් ප්‍රොජෙක්ටරයක් ගලවලා බැලුවොත් ඒ ප්‍රොජෙක්ටර් එකේ 150ක් ආලෝකය තිරයට විහිදුණ අතර 150ක් අන්ධකාරය දීලා තමයි මේ චරණ චිත්‍රයක් මවන්නේ. චලන චිත්‍රයක් පේන්න බෑ ආලෝක ධාරාවකට පස්සේ අන්ධකාර මොහොතක් දෙන්නේ නැතුව. ඒක ආලෝක ප්‍රසාරයක් විහිදුවන ත්‍රිදි තිරයට ඊට පස්සේ අන්ධකාරය දීලා දෙවෙනි සැරේ විහිදුවනවා. ඊට පස්සේ අන්ධකාරය දීලා ආයතුංග සැරේ විහිදුවපුවාම මේ අතරමැද තියෙන දේවල් එක දිගට අතක් උස්සනවා වගේ සින්දුවක් කියනවා වගේ নানা ආකාර බහුරූකෝලම් පෙන්නනවා. නමුත් ඒ ඔක්කොම ගලපගන්නේ අර අන්ධකාර චිත්තක්ෂණ තුල තමයි. නමුත් චිත්‍රපටි බලනකොට කවුරුවත් අන්ධකාරයක් දකින්නද කියලා බලන්න. කවදාවත් නැහැ. පේන්නේ දිගටම චිත්‍ර බැලුවයි කියලා. ඒකට හේතුවකුත් තියෙනවා. අපේ ඇහි තියෙනවා මේ දෘෂ්ටි පැවැත්ම කියලා එකක්. නිසා දැකපු අන්ධකාරය ආලෝකයක් දැකපුවම ඊගාට එන අන්ධකාරයේ ටික වේලාවක් යනකම් ආලෝකය පේනවා අපට. ඒ අර ඇහි තියෙන යස්සිසයිල සහ කේතුසයිල අතර වෙන ඌටපටේ ඉඳලා. ඉතින් අපිට පේන්නේ චිත්‍රපටය පුරාවටම අපි ආලෝක දැක්කයි කියලා. අඩු ගානේ ආලෝකේවත් නැහැ 50ක් අන්ධකාරේ ඉන්නේ. ඒනොත් සද්ද ඇහිම ගඳ බැහිම කරන වෙලාව මේක වෙන්නේ නැහැ. ඒ නිසා මානසිකාර්ය කරන මේ යටි කූට්ටු වැඩේ දිහා බලනකොට භාවනා මානසිකාර්යක් නැති කෙනෙකුට ජීවිතය අනාතයි. සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට පේන්නේ බුදුහාමුදුරුවනේ කියලා ගායනා කරන්නේ. ඒ මොනක්වත් නිසා නෙවෙයි අපේ හිතේ කිසිම චාරයක් නෑ. අපේ හිතේ කිසිම මානසිකාර ගතියක්, මානසිකාරයක් තියෙන එක හුඟක් අයෝනිසෝමයි. ඒ නිසා අත්ෙන් අත්තට පයින් පිස්සු අඳුරෙක් වාගේ මේ කිසිම න්‍යායපත්‍යක් නෑ. බෑ වැඩේ වුණාට පස්සේ අපි ඒකට තේමාවක් දෙනවා. කිතුල් ගහට ගිය මිනිස්සයා දැක්ක ඈතින් ඉඳලා මල කපන්න මිනිහා පීයත් අරගෙන එනකොට විජහට විජහට බැස්සා මොකද මල කපන පීය ගැන ටිකක් සැර බඩුවක්. එතකොටම අර මිනිහා ඈතින් ඉඳලා කොහෙද යකෝ ගියේ කියලා මම මේ මස්සිනා තනකොළ ටිකක් කපාන ගියයි. කොහෙද ඔබල කිතුල් ගහේ තනකොළ? ඒක නෙමෙයි බහින්නේ. තිබුණ නැහැ තනකොළ ඒක තමයි බහින්නේ කිව්වා. ඔච්චරම තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ. අපි තනත් නොතනත් දෙකේම හැසිරෙනවා. හැසිරෙලා සදාචාරත්ව ප්‍රශ්නයක් අහපුවාම අපි හිතලා කියනවා. මම ඔය ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්ත විෂයක් adult psychology කියලා මේ වැටි හිටියන්ගේ මානසිකත්වය පිළිබඳව පැය 30ක දේශන මාලාවකට ඒකදී පෙන්වුවා මේ මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ හිතුවමනාපේ කරලා කවුරුත් ඇහුවොත් ඒකට කරුණු ගලපන එක තමයි. කරන්න ඉසලා කිසි කෙනෙක් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒක බොහොම ලස්සනට කියවෙනවා ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් කියන්ටටත් කියන්නටත් නිදහසටත් කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. ඔය තමයි වැඩිහිටියන්ගේ වැඩපිළිවෙල. ඒ මොකද හේතුව හොඳටම දන්නවා ඊගා චිත්තක්ෂණේ කොයි අතට යයිද කියන්න බෑ. නමුත් අර වටපිට ඉන්න කට්ටිය දැකලා ඉවල මොකද එහෙම කෙරුවේ කියලා අහුවොත් අපිට කියන්න කාරණාවක් නම් තියෙනවා කොච්චරද. මෙන්න මේ ඡටගතිය මෙන්න මේ මායාවී ගතිය මෙන්න මේ තියෙන වංචනික ගතිය දුක්ඛ සත්‍යයේ අනාත්ම ලක්ෂණයේ එහෙම නැත්නම් රිත්තක තුච්චක භාවයේ බව බුදුහාමුදුර ප්‍රකාශ කරනකොට හුඟ දෙනෙක් මතක් කරා නෑ බුදුහාමුදුරෝ මේ සදාචාරයට විරුද්ධව කතා කරනවා කියන. මානව මනසේ තියෙන අඩුපාඩුකම් පෙන්නනවායි කියන. අනික් ආගම් කිව්වා මේක හසුරවන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියලා. පරමාත්මය කියලා. ඒ නිසා උඹට කරන්න තියෙන පරමාත්මයට වැඳලා යාඥා කරලා පරමාත්මය දෙන දෙයක් කාගෙන හිටපන් කියලා. සරුවචනංශ එහෙම පරමාත්මයක් විස්තර කරන්නේ මේකට එකම හේතුව අයෝනිසෝමනසිකාරය. ඒකත් නාස්තිය පිණිස නෙවෙයි සරුවචනංශ සඳහන් කරේ යෝනිසෝමනසිකාරය කියලා මූල ධර්මයක් ඉදිරිපත් කරලා මෙන්න මේ චාරයක් නැතිකම, පිටකොන්දක් නැතිකම, න්‍යායපත්‍යක් නැතිකම ලත්තනම බාරගන්නේ. මේ බාර ගැනීමම නිවන් වගේ දෙයක්. ඒ මනුස්සයා ඊට පස්සේ කවදාකවත් අනුන්ගේ වැරදි හොයන්න යන එකක් නැහැ. කවදාකවත් Tamanගේ වැරද්දට සමන්ට දෙස් දී ගන්න එකක් නැහැ. මොකද ඒක මේ මම කරන දෙයක් නෙවෙයි මට වෙච්ච දෙයක් මේ ජීවිතේ කියන්නේ. මෙන්න මේකට ලෑස්ති ගතිය මේකට විවෘත ගතිය මේකට දරන්න පුළුවන් ගතිය තමයි මේ නිපක ප්‍රඥාව කියලා කියන්නේ. උපංගේ ප්‍රඥාව කියලා කියන්නේ අපි මොන જાති දහංගට දැම්මත් ඊගා චිත්තක්ෂණේ වෙනදී ඊගාව පිහිට යන මානසිකාරයේ පිළිබඳ අපිට කිසිම ආණ්ඩුමන්ට කිරීමේ ශක්තියක් නැහැ. ඔලමල කොමට තමයි අපි කියන්නේ නෑ නෑ එහෙම වෙන්න දෙන්න බෑ මට ඕන දේ මම කරනවායි කිය. නමුත් අර අයෝනිසෝමනසිකාරය තියෙන කෙනා ඔලමල කොමට එහෙම කතා කරාට යෝනිසෝමනසිකාරය තියෙන කෙනා බුදුන් පිළිබඳ සද්ධාව කියන්නේ ඕකටයි. ආතාපි වීරිය කියලා කියන්නේ මෙන්න මේක අස්පනා අපිටම දැක ගන්න ගන්න උත්සාහයටයි සතිය කියලා කියන්නේ මේක හරි වැරදුනා, ජය පරාජය වුණා, දුක සැප ලැබුණා, යසායස ලැබුණා කියලා බේර ගන්න නැතුව, තෝරග, පටලවා ගන්න නැතුව එන ඕනම දෙයක් බාර ගන්න එළඹ සිටි සී ඇති කරන එකටයි. සමාධිය කියලා කියන්නේ බලාපොරොත්තු සුන් වුණාට හිත සලා ගන්න නැති එකයි. ප්‍රඥාව කියලා කියන්නේ තමයි මෝඩෙක් බව තේරුම් ගන්න එකයි. ඉන් එහාට ප්‍රඥාවක් මේ ලෝකේ නැහැ. අපේ තියෙන තකතිරුකම ප්‍රමාණ කිරීම පමණමයි ප්‍රඥාව කියන්නේ. මේ සඳහා මානසිකාරය අත්‍යවශ්‍යයි. මානසිකාරය කියලා කියන්නේ දැන් ඉන්නේ බංගලොත් බිස්නස් එකක ඉන්න බව තේරුම් ගන්න. ඉතින් ඒක තමයි සරුවචනංශ මේ අනිච්චන් දුක්ඛං අනත්තං කියන පද තුනෙන් සඳහන් කරේ. ඉතින් මෙන්න මේකට මෙවැනි දෙයක් කියනකොට මේ නාස්තික දෙයක් අපි පහත් කළ සලකන දෙයක් කියලා හිතන්නේ නැතුව මේ පදනමේ ඉඳගෙන අපි යෝනිසෝමනසිකාරය වඩලා මේ අවිචාරවත් දේ මේ අසංවිධිත දේ මේ න්‍යායපත්‍යක් නැති දේ ඒ බව ඒ සත්‍ය ඒ චිත්ත න්‍යාය ඒ ධර්මතාවයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ පොදු මානව ධර්මයක් හැම කෙනාම විශ්ින් කළ යුත්තක් එතන ගියාම අපි ඔක්කොම එකයි මට පුළුවන් මං කරනවා කිව්වම තමයි අපි අතර වෙනස්කම් තියෙන්නේ. ඒ නිසා මේ නොහැකියාව එහෙම නැත්නම් අනිත්‍යත්වේ විපරිණාමත්වේ. දුක මට ඕන විදියට පවත්න්න බැරි ගතිය, ඉස්සුඹුලණ්ඩ චිත්තක්ෂණයක් නොදී පෙළෙන ගතිය. අනාත්මය කියලා කියන්නේ මේකේ හරපද්ධතියක් නැහැ, මේකේ න්‍යායක් නැහැ, මේකේ සංවිධිත ගතියක් නැහැ කියලා තේරුම් ගන්නට ඉතාමත්ම අමාරුයි මාන්නක්කාරකම තියෙනවා සක්කාය දිට්ඨිය තියෙනවා. නිසා අපි බලන්න ඕනේ යෝනිසෝ මනසිකාරය කියන මේ ධර්මතාවය යොදලා මේ අපේ තියෙන බංකොලොත් බව තේරුම් ගැනීමට උත්සාහ කිරීම. මේ නිසා සරුවචන්සේ සඳහන් කරනවා ඇහැට ඉඩ දුන්නොත් කදාකත් යෝනිසෝ මනසිකාරය වඩන්න බෑ. මොකද ඇහැ ඉතාමත්ම යහුසුලුයි. ත්‍රිකේශකාරය. ඒ නිසා අපි පොඩ්ඩක් මේ දේ අයෝනිසුමනස්කාර යෝනිසුමනස්කාරයේ වඩන දෙක වෙනස තේරුම් ගන්න කෙනා යෝනිසුමනස්කාරයේ වඩන එක කරන්නේ තැනකට කියලා ඇත්ත එක වහගන්න. මේ ඇහෙන් වෙන ඝනදිනු ටික වේලාවකට නතර කරනවා. ඊට පස්සේ ශබ්ද නැති තැනකට යනවා. මොකද ශබ්ද ඇහුනොත් එතනත් විශාල ඝනදිනු සිද්ධ වෙනවා. අපි මත් වෙනවා. අපි ගසාගෙන යනවා දීරැල්ලට. ඒ නිසා ශබ්ද නැත්තන කරනවා. ගන්ධ රස දෙක බලන්න එපයි කියනවා. සාමාන්‍ය වාතාවරණ තැනකට යන්න කටේ කතා කරන්නත් එපා භාවනා කරගෙන ඉන්න වෙලාවේදී කටට විවිධ රස දෙන්නත් එපා. කයමුත් චේතනා කරන්න එපයි කියන. කය මැටි ගොඩියක් බිම තිබ්බාය කොණ්ඩ ගැවුම් ගෙඩියක් තිබ්බා වගේ හුඹහක් බැඳා වගේ මිශ්‍රයේ තියෙන පිරමීඩයක් වගේ චෛත්‍යයක් වගේ හේමම පටලව තැම්පත් කරනවා. පටලව තැම්පත් කරපුවාම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කරන දේවල් එන හිටිනවා. කරන දේවල් නම් ඉතුරු වෙනවා. මේක විශාල සප්පාය කරුණු සලසා දීමක්, සැප පහසු තත්වයක් සලසා දීමක් මේක තමයි භාවනා මධ්‍යස්ථානය කියලා කියන්නේ. කෙනෙක් කාය විවේක ලබනවා කියන්නේ මේකයි. පැත්ත කරලා රූප පේන්නේ නැති, රූප බලන්නේ නැති කියමුකෝ පේන එක නම් වෙන්න පුළුවන් හිතට හරි. ශබ්ද අහන්නේ නැති, ගඳ බලන්නේ නැති, රස විඳින්නේ නැති, කායට පහස විඳින්නේ නැති තැනකට ගිහිල්ලා හොඳට කය තැම්පත් කරලා යාටම යාගේ වැඩ කරගෙන යන්න පුළුවන් තැනට තැම්පත් කරලා හිත අවදි කරනවා. අප්‍රමාද කරනවා. එලඹ සිටි ගතියටපත් වුනහම ඉස්සල්ලාම වැටෙන මේ ඉඳගෙන ඉන්න ගතිය. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඒකත් ලොකු ජයග්‍රහණයක් මම යෝන්සමස්කාරය. මොකද මම කිව්වොත් මේ ඉස්සරහා ඉන්න කට්ටිය ගැන හිතනව නෙවෙයි. මම මේ මේ මේ හැම පරියන්ත තීමා කරගෙන පාදලයෙන් කෙස් වල්ලෙන් කෙස් වල්ලෙන් යට මේ ප්‍රදේශය ඇතුළත හිත ගන්න. මෙතන කිව්වහම ගෙදර කල්පනා කරනවත් නෙවෙයි, උන් ඉන්න කුටිය කල්පනා කරනවත් නෙවෙයි, වෙන කොහක්ක කල්පනා කරනව නෙවෙයි. දැන් කිව්වහම ඊයේ චිත්තක්ෂණෙත් නෙමෙයි හෙටත් නෙමෙයි වෙන්න තියෙන දේත් නෙමෙයි වෙච්ච දේත් නෙමෙයි වර්තමාන. ආන්න ඔතෙන්ද ගියොත් තමයි ඉස්සල්ලාම මේ මානසිකාර්යය කියන චෛතසිකය සකස් කරගන්න පක පසුබිම සකස් වෙයි. ඉතින් මම දැන් මෙතන කියන තැනට ගත්තත් භාවනාවක් තමයි. එනිසා ඒකට සතිය කියලා කියනවා. ඒ සතිය එහෙම නැත්නම් ඒ සඳහා සිහිය හෝ නුවණ එතෙන්ද ගන්න නම් ඒ බුද්ධිල ඉස්සල්ලාම මේ ඉන්නේ ආයෝනිස මනසිකාරයේ බවත් න්‍යායපත්‍රයක් නැති තැනක් බවත් ඒ නිසා න්‍යායපත්‍රයක් නැති බව තේරුම් ගන්නට විචල්්‍ය සාධක හැකි තාක් දුරට සීමා කරලා හිර කරලා එතෙන්ට අවධානය යොමු කරුවොත් තමයි අපිට මේක අල්ලගන්න පුළුවන්. නිසා එහෙම වාඩි වෙලා ඉන්නකොට ශරීරයේ හෝ හිතේ සිද්ධ වෙන්නේ සිද්ධ වෙන දේවල් මිසක් කරන දේවල් නෙමෙයි. මේක ඉතාමත්ම වැදගත් විපස්සනා භාවනාව. විපස්සනා භාවනාවේ කිසිවක් කරන්නේ කරනකොටම මම ඉස්සර වෙනවා, චේතනා ඉස්සර වෙනවා, මනසිකා ඉස්සර වෙනවා, මේ විතක්කේ ඉස්සර වෙනවා. මේ බව කෙරෙන දේවල් දිහා බලන්න ඕනේ බව මූල ධර්මානුකූලව විස්තර කරන ඒ විසුද්ධි මාර්ග අටුවාවේ සඳහන් කර තිනවා යථාපා කටහං විපස්සනා බෙනිවේසු යමක් ස්වභාවයෙන් ප්‍රකට වෙනවාද එතනින් තමයි විපස්සනාට බැසගන්නේ. කිසිම දෙයක් ප්‍රකට කරගන්න යන්න එපා. කරන්න යනකොට තමන්ගේ රුචි අභිරුචි ඉස්සරහට එනවා. හරි වැරදි ඉස්සරහට යනවා. මමයා ඉස්සර වෙනවා. චේතනා ඉස්සර වෙනවා. ඒ නිසා චේතනා කරන්නේ කය හොයි තියෙන්නදලා. ඉතින් එහෙම වෙනකොට එන්න පුළුවන් එකක් විදිහට තමයි සරුවචනාංශයේ ආස්වාස් ප්‍රස්වාසයේ පෙන්ලා තියෙන්නේ. හුස්ම ගන්න එක අනිච්ඡානුක පේශින්ගේ සහ ඉච්ඡානුක පේශින්ගේ කියලා නැත්නම් හිතලා කරන ඉබේ සිද්ධ වෙන කියන දෙකෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ හුස්ම ගන්න එක. ආහන්න එකට හිත ගියා නම් කවදාකවත් ආයාසයෙන් හුස්ම ගන්න එපයි කියනවා. ස්වභාවයෙන් වෙන්න ඇරලා ඊට පස්සේ ඒ කියන්නේ ස්වභාවයෙන් මතුවෙන දේ දිහා බලලා ඒක ආයාස කරපු එකක් නෙමෙයි. මගේ මන අපිට ගත යන එයාගෙම වෙච්ච එකක් බව සහතික වුණාට පස්සේ අන්න ඒ දේ ස්ථාවර කිරීම පිණිස අස්පනා පිට දිගට බැලීම පිණිස තාහුරු කර ගැනීම පිණිස එයට මානසිකාරය යොදවන එක. එයට විතක්කේ යොදවන එක කරන්න ඉස්සර වෙලා මේ හුස්ම කියන එක ඉබේ වැටෙන දෙයක් බවට සහතික වෙන්න ඕන. මේ යෝනිසපංචකාරය වැඩ කරන්න හැටි. එහෙම වුණාට පස්සේ ඔන්න හුස්මක් අපි හිතමු ආයාස කෙරුවත් නැතත් පහළ වෙන අනායාසගත හුස්ම තේරුණායි කියලා. මේ හුස්ම සද්දෙන් වේදනාවෙන් හිතවිලි වලින් නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හුස්මේම හිත පැවැත්වීම සඳහා අර කලින් කිව් විදිහට ගල්නවා, හෙලනවා, නැත්නම් ආස්වාද ප්‍රස්වාස නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්නේ ස්වභාවයෙන්ම තුෙච්ච හුස්ම තහවුරු කරගන්න. ඇඩි ඇසුරක් පවත් ගන්න. ආන්න එහෙම කරනකොටත් විතක්යක් අපි යොදනවා. එහෙම නැත්නම් හිත නන්නත්තර වෙන විතක්යකුත් තියෙනවා. මේ දෙකෙන් කෝකද මේ සෞඛ්‍ය සම්පන්න විතක්කේ කෝකද ලෙඩ විතක්කය කියලා තේරුම් ගන්න යෝනිසමනසකාරය වුණා. දැන් ආනපානිනකොට සද්දයක් ආපුවම එක පාට විතක්ක එළියට පයින්නවා. ඒක නන්නතර විතක්කයක්. අරමුණෙන් පිටතර ගෙනියන්න යන විතක්කයක්. ඒ ගියේ හිත ආපහු හැරෙන අරමුණට දානකොට ඒක සම්මා විතක්කයක් වෙනවා. නානත්තර නන්නතර අරමුණට ගියන වෙනකොට ආපහු ගන්න එක. අන්න ওই දෙකේ පිටතට යන එක ගැන උනන්දු වෙන එකට කියනවා උපපත මනසිකාරය. එහෙම නැත්නම් අප අනුපාය මනසිකාරය කියලා. ඒකට දන්නේ කොන්ටෝ පාලනයක් නැහැ. ඒක නිසා සද්දයක් ආපු ගමන් පිටතට ගිහින් සද්දයට බනිනවා. මේ මට භාවනා කරගන්න දෙන්නේ නැහැ කියලා තවම දිවට කේන්ති ගන්නවා. රාගානුසය, ද්වේෂානුසය පහල කරගන්නවා. සලුවක සාදාලා නැගිටලා යනවා. නමුත් ඒ විනෝඩ මම යෝනිසෝ මනසිකාරය ඇති කෙනා කරන්න තියෙන්නේ. මේ ශබ්ද 100%ක් නැත්තනක් ඇත්තේ නැහැ. ඒ වෙලාවේ නම් හිත කරනවා තමයි. නමුත් ඒකට හිත නරක කරගත්තොත් ආබහුව එන්න ගන්න අමාරුයි හිත තිබුණු තැන. ඒ නිසා යෝනිසෝ මනසිකාරේ උපාය මනසිකාරේ එහෙම නැත්තම් නුවණින් සලකලා බලනවා. දැන් අනිත්යෙන් වලට විතර සද්ද අඩුයිනේ. දැන් මේ මට කතා කරා නෙවෙයිනේ. මගේ ඇඟට අත තියලා කතා කරා නෙවෙයිනේ. ඔන්න ඔය සද්ද තිබිච්චාවේ. ගියාට පස්සේ මම ආපහු මේක ගෙනත් කියලා ආයෙත් ආදුනිකෙක් වාගේ ආධිකම්මිකෙක් වාගේ පටන් ගන්නවා කියන මේ ගැලවිඥාවට කියන යෝනිසමනස්කාරය. එතකොට විතක්කයක් එදෙනවා. මොකද්ද විතක්කේ? පිට ගියේ හිත බාහිරින් පිට පැනපු වාහනේ ආපහු පාට ගන්න. ඊට පස්සේ මේ විදියට ප්‍රයත්න කරපු පිරිසක් නෙමේ දවස් හතරක් පහ භාවනා කරපු කට්ටිය කියන්නේ. ඉතින් ඇත්තට හම්බ වෙනවා පස්සේ අවස්ථාවක් මොකද්ද? මේ එනේන ආස්වාසේ එනේන ප්‍රස්වාසේ මට තව ටික වේලාවක් යනකම් බලන්න පුළුවන් වෙයි කියලා දැන් වාහනේ එළවන මනුස්සයා දන්නවා දැන් පේනසෙක් මානක මට රියානතුරක් වෙන්න ඉඩක් නැහැ කියලා. එතකොට තමයි යා සාමාන්‍ය වාහනේ වේගය වැඩි කරන්නේ. වාහනේ වේගය වැඩි කරන්න ඉස්සලා අනතුරුක සේයාවක් තියෙනවා ඉතින් සංඥා කරලා වේගය අඩු කරලා යා ඒකට ප්‍රවේශම් වෙනවා දක්ෂ රියදුරා. ඒ වගේ තමයි Tamanට ආනාපානෙ හොඳට දිගින් දිගට දිගින් දිගට වැටෙනකොට ඊගාට එන ආස්වාසෙත් මට පෙනේ මම බලනවා. ඊගාට එන ප්‍රස්වාසෙත් මට පෙනේ මම බලනවා. සද්ද නෙවෙයි, වේදනා නෙවෙයි, හිතවිල් නෙවෙයි කියලා කලකොලයක් නැතුව සාහන්සුද්දේ පේනකොට යෝනිසෝ මනස්කාරයේ දෙවෙනි රොකට්ටුව පත්තු කරන්න වෙනවා. ඒ කියන්නේ දෙවෙනි එකලස. දෙවෙනි සුද්ධිය. ඉස්සල කරන්නේ යෝනිසෝ මනස්කාරයේ නන්නත්තර අරමුණු වලින් අයින් කරලා Tamanට ඕනේ අරමුණත් එක්ක විතරක් මුලිච්ච කරලා පවත්තන එකයි. එහෙම කළා අරමුණ දැපෙන තමා ගත්තයි කියලා හිතමු, වගලා ගත්තයි කියලා හිතමු චිත්තක්ෂණ රාශියක් හෝ අරමුණ ආසද්පස රාශිය පවත්වන්න පුළුවන් තත්ත්වෙදී. අන්න එතනදී මේ යෝනිසුමනස්කාරයේට සරුවචන් වහන්සේ එතන ගිය කෙනාට මතක් කරනවා දැන් මේ පේන්නේ හොඳටම ඝන පහළ වෙච්ච ගොරෝසු ආස්වාසයක්. මේ ආස්වාසය කොහේ ඉඳලාද මෙතෙන්ට ආවේ? ආස්වාසිය මුල සොයන ආසලුව බලනකොට මේ සියුම්ම පටන් ගන්න ආස්වාසිය තමයි මේ ගොරෝසු වුණාට පස්සේ දැනෙන්නේ. නමුත් දැනෙන්න ඉස්සෙල්ලා සියුම් තැනකින් මෙයා පහළ වෙන්නේ. ඊට පස්සේ ප්‍රස්වාසීට දීලා මේ සියුම් ගොරෝසුකම සියුම්කමකට ඇවිල්ලායි නතර වෙන්නේ. එතකොට නුපුහුණු මනසක් සතිය නැති මනසක් සමාධිය නැති මනසක් දකින්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ කුඩුම්බිය විතරයි. මුදුනට විතරයි ගොරෝසු ටික විතරයි. ඒ ගොරෝසු බවට ඉස්සල්ලා ගොරෝසු බව පහල කරගෙන එන එකවත් මේ ගොරෝසු බව ගෙවම් කරලා ප්‍රස්වාසී ඉඳ තියලා ඉඳ ප්‍රස්වාසයට ඉඳ තියලා මෙයා සංසුන් වෙන ගතියයි අපි සාමාන්‍යයෙන් දකින්න දකින්න බෑ මොකද අපේ හිතේ කී කරුණේ ප්‍රනීත නැහැ සියුම් නැහැ අන්න එතනදී මානසිකාරයක් යොදවනවා මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සරලා මේ හුස්ම මට දැක් ගන්න නැත්තම් ආනේ විදියට හුස්මේ එන්නකොටම එලඹ සිටි ගතිය පමා වුණොත් මට දකින්න හම්බෙන්නේ ගොරෝසු වෙච්ච කුඩුම්බිය විතරයි මම අප්‍රමාදීව මේ හුස්ම හැඩ ගැහෙන්නේ ඊගාට ප්‍රස්වාසයෙන්කොට ප්‍රස්වාසය හැඩ ගැහෙන්නේ නැටි ආනේ විදියට රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් කරලා ආශ්වාසය පාස එන්නකොටම එලඹ සිටලා එන්නකොටම අප්‍රමාද වෙලා දකින ගතිය උපමාවකින් කියනවනම් කියන්න පුළුවන් අරමුණ මතු වෙනකොටම හොඳ රසණයක් තියෙනවා. අර ගොරෝසු ඝන බහල වෙනකොට සීතල වෙලා ඝන තත්ත්වයටපත් වෙනවා. මෙන්නේ මතු වෙනකොටම රසණිය පිටම තලා ගත්තොත් ආචාර්ය යකඩ තලනකොට රසණිය වෙලාවම තලන්නේ. යකඩ රත් සීතුනට පස්සේ තලුව පැලී තියනවා. අරමුණ එනවා තා සමග මේකට එළඹිලා ඒකේ ලකුණු බැලුවොත් ගොරෝසු අරමුණට වැඩිය හුඟක් වෙනස් පැතිකඩක් අද්දා ගන්න පුළුවන්. ගොඩ ගැහෙන අරමුණේ, හැඩ ගැහෙන අරමුණේ, වෙස් බනින, වෙස් බඳින අරමුණේ, වෙස් නටන අරමුණේ නෙවෙයි. මෙන්න මේකටත් යෝනිසෝමනසිකාරය කියලා කියනවා. යමක හටගන්ම දකින්න එක. මෙන්න මේ විදිහට හටගන්ම දැකීම කරන්න කරන්න කරන්න හිතේ සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වෙනද දැක ගන්න බැරි ආරම්භක අවස්ථාව එන්න පටන් ගන්නවා. ඒක චිත්ත නියාමයක් ඇතන වැඩ කරනවා. ගුරු සාස්ත්‍රා විතරක් බල්ල යෝනිසමංස්කාරය නැතුව යන්න ඇරියොත් හැමදාම හුස්ම බේන්නේ ගුරු සාස්ත්‍රා පමණයි. යෝනිසමංස්කාරය ඉඳලා පටන් ගන්න පැත්තට හිතියෝ දාන ගියොත් රූපංච පජානාති රූප සමුදියංච පජානාති කියලා රූපය කියලා කියන ආස්වාස් ප්‍රස්වාස වායෝ පොට්ටබ රූපයක් පේනවා. ඒක හට ගන්න හැටත් පේනවා. මෙතනදී යෝගාවචරය දැනගන්න ඕනේ සංසිද්ධියකට අවස්ථා තුනක් තියෙනවා. සංසිද්ධියක් කියලා කියන්නේ සංස්කාරයකට හටගැන්ම ඒකේ පැවැත්ම කියලා කොටසක් තියෙනවා. නැවැත්ම ඉවර වෙන පැත්ත. මෙන්න මේ දෙකෙන් හටගැන්ම සහ නැවැත්ම බොහොම සූක්ෂමයි. අර ගොරෝසුට කුඩුම්බිය ඝන බහලා හරිය විතරයි අපිට පේන්නේ. ඒ නිසා ඕනම සංසිද්ධියක සතිය සම්පජාඤ්ඤ නැති කෙනා දකින්නේ අඩු ගාණ තුනෙන් එකයි. මුල දකින්නෙත් නැහැ, අග දකින්නෙත් නැහැ. යෝනිසමනසිකාරයේ ඉස්සලේ පේන තුنين එකට හිත මුලිච්ච කරගෙන මුණට මුණ දාලා ඉඳලා හට ගන්නා පැත්ත ආනාපානේ එන්නකොටම දැක දන්න ගන්නා ගතියට යන්න පටන් අරගත්තොත් මේක ශිල්පීය ක්‍රම ක්‍රමසාවිදි දැනගන්න දැනගන්න ආස්වාසේ පටන් ගන්නකොටම දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා යෝගාවචරයාගේ අනුග්‍රහය යෝනිසමංචකාරයේ වැඩිම වඩන යෝගාවචරය අනුග්‍රහය වෙන්නේ සෑම දෙයක්ම පටන් අරගන්නේ අපිට පේන තේරෙන தත්වෙට ඉස්සලා තියෙන සියුම් தත්වකින් කියන මූල ධර්මයේ තේරුම් ගන්න අනේ සියුම් தත්වේ තේරුම් ගන්න උත්සාහ කළොත් ඒ සිද්ධිය සහ සිද්ධිය සමුදේ දැක්කා කියලා කියන රූපේ සහ රූපේ සමුදේ වේදනාව සහ වේදනාවේ සමුදේ සංඥාව සහ සංඥාවේ සමුදේ සංස්කාර සහ සංස්කාර සමුදේ විඥාන සහ විඥාන සමුදේ දැක් ගැනීම ශිල්පීය ක්‍රමවල කොළ ප්‍රමාණයට ප්‍රතිඵල ප්‍රතිලාභ ලබනවා එහෙම නැත්නම් ප්‍රයත්න කරන්න කරන්න කරන්න යෝනිසමනස්කාරයෙන් කරන්න කරන්න මේක හට ගන්න හැටි දැක් ගන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒකෝට සරුවචන්හන්සේ සඳහන් කරනවා මේ පුද්ගලයාට අතිරේක ලාභයක් ලැබෙනවා. මේ විදිහට ලාවට තිබිලා ගොරෝසු තත්ත්වයටපත් වෙන බව දැක්කා නම් මේ ගොරෝසු දෙ ගෙවම් කරන හැටි, නිරුද්ධ වෙන හැටි, ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි දැකීම ප්‍රතිලාභයක්. මේක මජ්ජේ සූත්‍රයේදී සියුම්මට සඳහන් කරනවා ගොරෝසු වෙච්ච ආස්වාසිය දකින්නක ඒකාන්තයක් ප්‍රයත්නයෙන් දැනගෙන මේක හට ගන්න හැටි දැක්කොත් තව අන්තයක් ඔය අන්ත දෙකේ විතරමයි ලෝකේ පවතින්නේ බුදුහාමතුරෝ මාර්ගය පෙන්ලා දීලා තියෙන්නේ මෙන්න මේ ගොරෝසු වෙච්ච දේ ගෙවන් වෙන පැත්ත නිරෝධයේ පැත්ත දැක්කම ඒක මධ්‍යම ප්‍රතිපදා වෙනවයි කියන ඒක නිසා සිද්ධිය බොහෝ වාරයක් වෙන්න ඇරලා ආස්වාස එනවා ආස්වාස එනවා ආස්වාස එනවා ආස්වාස එනවා කියන තැනට යනකම් ඇති කරලා මට පේන්නේ ආස්වාසයේ ගොරෝසු උනාට පස්සේ මට බුදුහාමුදුරෝ දෙන යෝනිසමනසිකාර ප්‍රයත්නය තමයි මේක හට ගන්න හැටි බලන්න කියලා. එතකොට හට ගැනීම සහ හටගත් ආස්වාසය දකිනකොට යම් දවසක පේනවා මෙහෙම ගොරෝසු වෙච්ච එකට මොකද වෙන්නේ ප්‍රසවාසයෙන් ඉස්සලා. මේක ගෙවන් වෙලා යනවා. කන්දක නැගගෙන ගිහලා බැස්සවක්. මෙන්න මේ බැස්ම පැත්ත දකින චිත්තක්ෂණයේදී තමයි මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් මැදුම් පිළිවෙත තේරෙන්නේ. ඒ නිසා යෝනිසෝ මනස්කාර නැති කෙනාට කවදාකවත් මැදුම් පිළිවෙතක් නැහැ. එයා දකින්නේ මැද විතරයි. ප්‍රයත්න කරත් උපරිමේ දකින්න පුළුවන් ඉන්නේ මුලයි මැදයි විතරයි. අග දකින්න තාක් අපි අසරණයි. ගෙවෙන හැටි දකින්න තාක් අසරණයි. නමුත් ජීවිතයක් බලන්න අපි මිනිස්සුયો දකින්න. මිනිස්සුયો වදනවා. එහෙම නැත්නම් උප්පත්තිය බොහෝම වටිනා උප්පත්ති මංගල්‍යයක් විදිහට උපන්දින සාදපවතුනමුත් මැරෙනකොට කනගාටු වෙනවා. ඉතින් වදන එක ලොකු උනනම් මැරෙනව මැරනවමනේ. ওই වදන කොටයි උපේන කොටයි සතුටු වෙන්නේ නැහැ. මැරෙන කොටයි කනගාටු වෙන එකට පිස්සු කියන්නත් වෙන මොකද්ද කියන්නේ. ඔක්කාදාකත් අපි කැමති නෑනේ මරණවා දකින්න. කතා කරන්නත් කැමති නෑ. මේ වගේම තමයි ආස්වාසිය ප්‍රයත්න කරලා මුල දැක්කත් ඒක මංගල කාරණාවක්, උප්පත්තියක්, ලස්සන දෙයක් කිව්වට කවදාකවත් අපි කැමති නෑ ආස්වාසිය ගෙවන් වෙනවා දකින්න. උපන්දින උපන්දින සාද පැවැත්වුවට කසාද වංශව කසාද මංගල්‍ය කෙරුවට මරණ දවස වෙනකොට ඒක අවමංගල්‍යයක් කරනවා. බුදුහාමර පුංචි ටොක්කක් අයිනවා. බුදුරජාණන්සේ ඉපදුනේ ත්‍රිසක් 15ක බුදුනේ ත්‍රිසක් 15ක පිරුණම් පෑවේ ත්‍රිසක් 15ක නිසා බුදුතේ මඟුලට පාටි දාන්න බෑ. බුදුහාමුදුරු ඉපදිද්දාසට පාටි දැම්මොත් පිරුණම් පෑවා කියලා සන්තෝෂ වුණා වෙනවා. නිසා බෞද්ධයින්ද බෑ නත්තල් මඟුලට වගේ සත්තු කපලා බීලා නටන්න. සාමේ කුමාරයා ඉපදිච්ච දවසේ විතරනේ දා. ඒ අලුබදාදටයි පාස්කු මංගල්‍යටයි ඒගොල්ලෝ මූණ අට කරන කනගාටු ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරුවෝ දෙකම එක දවසේ. වෙසක් දවසේ තමයි ඉපදුනේ වෙසක් දා තමයි. පිරිනුවම් පෑ වෙසක් දා තමයි බුදුනේ. ඒ වගේ මේ චිත්තක්ෂණ තුනේදීම සමහිත පවත්වන්න පුළුවන් නම් අපිට ප්‍රධාන ප්‍රයත්න වෙන්නේ යෝනිසමනසිකාරදී මේ ආස්වාසියේ ලාවට මතුවලා ඉහළට ගිහිල්ලා නැති වේගන චිත්තක්ෂණ තියෙනවනේ. අන්නේ නැති වේගන චිත්තක්ෂණ තමයි භාවනා ජීවිතයේ මධ්‍යම ප්‍රතිපදාව. නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කියලා කියන්නේ ඕකයි. ආහන එක දකිනවනම් ඒකට කියනවා නිරෝධානුපස්සනාව, khයානුපස්සනාව, වයානුපස්සනාව කියලා. ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි දකින්න. මේකට කිසි කෙනෙකුට කොන්දපණ නැහැ. දැන් දකින්නකොටම අපිට පේන්නේ අභාග්‍යයක් වාගේ, කාලකන්නිකමක් වාගේ, විනාශයක් වාගේ, අභද්‍ර දෙයක් වාගේ, අවමංගල්‍ය දෙයක් වාගේ, සහලවනවා, බය වෙනවා, වෙවුලනවා, කැරකෙනවා, දඟලනවා, හරියට වතුර යට වෙච්ච එකා හීම් බුබුලු දාන්න දඟලනවා වාගේ. නින්දට වැටිච්ච මනුස්සයා ඒකේ පැලහෙනවා වාගේ. මේ Nirodhe දකින්නකොට අපේ සක්කාය දිට්ඨිය පුදුම වෙහෙසකටපත් වෙනවා. ඉතින් යෝනිසෝ මනසිකාරයෙන් අපි බුදුහාමරගේ කියන බණ අහලා මතුවෙන මතුවෙන අරමුණක් නැවත නැවත මතුවෙන අරමුණක් නම් මතුවීමේදී ආරම්භක අවස්ථාවට හිත යෙදුවොත් අනිවාර්යයෙන් මේ හිත ඒකේ ගෙවම් කරන අවස්ථාවට දකින්න හම්බෙන එක ප්‍රතිලාභයක්. නමුත් අපි සංසාරට කොච්චර කැමැතිද කියනවනම් අපි කොච්චර නිරෝධයට බයද කියනවනම් කොච්චර ක්ෂය වෙනවට බයද කියනවනම් කොච්චර වැය වෙනවට බයද කියනවනම් අපි සහලවනවා. අපි මේක හඳුනන්නේ හරි පාළුයි වගේ. හරි කම්මැලි වගේ. හරි නීරසයි වගේ. හරි බයලවන සුළුයි වගේ. හරි අසරණ වුණා වගේ. හරි රහෙන් කොන් වුණා වගේ. නිර්වින්දන தත්ත්වයටපත් වුණා වගේ අංශ භාගය හැදුනා වගේ මරණයට කිට්ටු කරා වගේ භාවනා කරන හැම කෙනෙකුටම මම වරහන් ඇතුලේ දාලා කියනවා නිපක ප්‍රඥාව ඇති කෙනාට අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. කවදාහකවත් මේක අගය කරන්නේ කවදාහකවත් දන්නේ නැහැ මේ වැටිලා තියෙන මධ්‍යම ප්‍රතිපදාවට මෙන්න මේ පෑදිදී හම්බ වෙච්චලාදී මේකට බොරදිය දාගන්න නැතුව නිරුද්ධේම නිරුද්ධ භාවයේම නිරෝධ වීමම දැක දැක දැක දැක යනවනම් මොනවද නිරුද්ධ වෙන්නේ විතක්කේ නිරුද්ධ වෙයි මානසිකාරේ නිරුද්ධ වෙයි චේතනා නිරුද්ධ වෙයි ඊට පස්සේ ආයෙ මෙනෙහි කරන්න බෑ මෙනෙහි කරන්න උත්සාහ කරා මෙනෙහි කරන්න දෙයක් නැහැ නිරුද්ධයි මානසිකාරය කියලා දැන් අහවල් දේ මම බලන්න ඕනේ කියලා දේවල් අතර තෝරලා බලන ගතියක් තියා බලපු මූල කර්මස්ථානවත් පේන්නේ ඒතර චේතනා පහල කරන්නේ නැත්නම් මේ සැකෙද්ද මට හරි ගිහිලාද වැරදිලාද කියලා චේතනා පහල කරන්නේ නැත්නම් ඒක මධ්‍යම ප්‍රතිපදාවට කරපු උදව්වක් වෙනවා. මේකට තමයි කමඨාන් සුද්ධ කරන්නේ. මේකට තමයි බණ කියලා කියලා කියලා උගන්වන්නේ අරමුණක් මතු වෙනවනම් නැවත නැවත ආස්වාස ප්‍රස්වාස වගේ වම දකුණ වගේ කනකොට යනකොට එනකොට බොනකොට අපි එදිනා ජීවිතේ නිතර කරන වැඩවලදී මේ සෑම දෙයකම සිද්ධිය වගේම හටගැන්මක් දකින්න තැනට සති සම්පජඤ්ඤයේ යෙදුනා නම් ඒ බුදුරට ඒ සිද්ධියේ ගෙවන් වෙන තැන, නිරුද්ධ වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන දකින්න හම්බ වෙනවා. නමුත් මේ දකින්න හම්බ වෙනකොට අපිට කොන්දක් තියෙනවා. ඒක දිහා බලාගෙන පාළු වුණත් කමක් නැහැ, නීරස වුණත් කමක් නැහැ, කම්මැලි වුණත් කමක් නැහැ, අරමුණ ගෙවුණත් කමක් නැහැ, සහල වැවුවත් කමක් නැහැ, වේවුලුවත් කමක් නැහැ. මම චේතනා පහල කරන්නේ නැහැ. මම මනසිකාර කරන්නේ නැහැ. මම ආයෙ විතක්ක නැති කරන්නේ කියලා යන්න යන්න යන්න යන්න සක්කාය දිට්ඨිය මේ මමයා ඉතින් ගෙවෙන්න පටන් ගන්නවා සංඛාර සමතය සබ්බූපදී පටිනිස්සග්ගේ සියලු උපදීන්ගේ අතහැර දැමීම තණ්හක්ඛය මේ තණ්හාව ක්ෂය වෙන හැටි මෙතනදී විචිත්‍රව දැකලා පෙන්වලා දෙන්න පුළුවන් බණට නම්. ඒ මොකද භාවනාව එපා වෙනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම භාවනාව හෝ කමන්නේ කැමැති වෙනවා නම් තණ්හාව උපදින එක සංසාරේ. බුද්ධ සංසාරට හේතුව තණ්හාව. නමුත් භාවනා කරනකොට වෙන්නේ නීරස වෙන එක. එපා වෙන එක කම්මැලි මේ තමයි තණ්හාව ක්ෂය වෙන හැටි නැත්නම් නිවනට පාර කැපෙන හැටි. නමුත් මේක වෙනකොට Taman දන්නේම නැ නැගිටලා ගිහිල්ලා. අරමුණ බලන්නේ අරමුණ නැති වුණා. හරි බාලුයි. හරි කම්මැලි. නීරසයි. නිදිමතයි. සැක පහළ වෙනවා කියලා නානා විදියට එතකොට වංචනික ධර්ම වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ඇති කෙනා හොඳට තේරුම් අරගන්නවා මොන දෙයකටෝ ආශාවක් පහළ වුණා නම් මොන දෙයකට හෝ චේතනා පහළ වුණා නම් මොන දෙයකට හෝ මානසිකාරය පහළ වුණා නම් මොන දෙයකට හෝ විතක්කේ පහළ වුණා නම් ඒක ඉතින් සංසාරේ තමයි. ඒකට කියනවා සංස්කාර පහල කරනවා කියලා. පුඤ්ඤාපි සංස්කාර වුණත්, අපුඤ්ඤාපි සංස්කාර වුණත්, ආනඤ්ඤාපි සංස්කාර වුණත් සංසාරේ තමයි. ඒ හොඳ විවේක තැනකට ඇවිල්ලා, නිස්සද්ද තැනට ඇවිල්ලා, ස්තුනි වෙන තැනට ඇවිල්ලා, අතිසුකම වෙන තැනට ඇවිල්ලා මොන්නම චේතනාවක්වත් පහල කරන්නේ නැතුව, මොන්නම බයක් සැකක්වත් පහල කරගන්නේ නැතුව, නින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව, සැක පහල කරන්නේත් නැතුව පවත්නවා කියන එක කම්බේ ඇවිදිනා වගේ වැඩක්. තනියේ දණ්ඩක අත්තල නැතුව ඇවිදිනා වගේ වැඩක්. යන්න යන්න යන්න වේද ඒ දණ්ඩ හෙල්ලෙන්න පටන් ගන්නවා මැදට යනකොට. ඉවුරේ වගේ නෙවෙයි. එතෙන්දි වටපිට බලන්න කිව්වොත් වැටෙන්නේ මහා අගාධයකට. එතෙන්දි තාමත්ම ප්‍රවේශුම් අරගෙන ආපේ කලස තියාගෙන එහා පැත්තට ගියොත් අර තදබල මැද තැන පැනනොත් ආයෙත් ක්‍රමයෙන් ක්‍රමයෙන් වේදණ්ඩ එහා පැත්තේ ඉවුරේ චින ශක්තිය ලැබලා ආරක්ෂක තැනකට යනවා. මොන්තර මැදට යනකොට හුඟව දෙනෙක් අපව වෙනවා. මේකට විහිළු කතාවක් නිදර්ශනයක් කියනවා. ඒක නාකියෙක් හිටියලු ඒ නාකියා ලෙඩ වෙලා අසරලා මේ නාකි කම නිසාම දුර්වල වෙනකොට දොස්තර මහත්තයෙකුට ගිහිල්ලා කිව්වලු මෙහෙමයි මට එන්නේ එන්නේ මේ ඇවිදින්න පුළුවන් වේගයේ දැරීමේ ශක්තිය අඩු. ඊට පස්සේ කවලු මෙන්න මේ Taman ඉන්න තැන ගෙදර ඉස්සරහ තියෙන පිටණි වටේ හැමදාම රවුමක් ඇවිදින්න කියලා. ආයිති මනුස්සයා ඒක ඉතින් මේ දැන් උනත් ඔය ඊවිතින් වොක් එක දෙන්න දෙන ජොගින් කරන්න කියන ඒ වගේ ඇවිදගෙන ඇවිදගෙන ගියාලු. ඉතින් ටික දවසක් යනකොට මෙයාට මගට යනකොට හති වැටෙනවා. ඉතින් මෙයා කරන්නේ එහා කෙළවරට ගිහිල්ලා ආපහු එනවලු ඒ පාරේ. දොස්තර මහත්තයා කිව්වලු දැන් මට භාගයයි යන්න පුළුවන් කියලා. ඊට පස්සේ දොස්තර මහත්තයා ආපහු එනත එහා පැත්තෙන් ගාවනේ ඉතින් රවුමයි. නෝදී ලෙඩ වෙලා එමෙයා. ලෙඩ වෙලා ගිය පාරම ගිහිල්ලා ආපහු එනවා. ඔන්න ඔය සෙල්ලම තමයි අපිත් කරන්නේ. කෙලවරටම යනවා. කෙලවරට පැනපස්සේ එහා පැත්තෙන් කියන්නේ රවුම ඉවරයි. ආපහු එනවා මට දැන් ඉස්සර වගේ බෑ භාගය යෙවිදින්න පුළුවන් කියලා කියනවා. භාගෙත් දෙපාර කරනකොට තවම තමයි. ඒසා අන්නේ සහලවන වෙලාව එනකොට බය වෙලා වෙනකොට නීරස වෙලා වෙනකොට කම්මැලි වෙලා වෙනකොට අසරණුනා වගේ වෙලා වෙනකොට බුදුන් ශීපත් කරනවා නම් ඒකට කියනවා ප්‍රසාද සද්ධා නෙමෙයි ඒකට කියන්නේ ඕකප්පණ සද්ධා. බැස ගන්නාලද සද්ධාාවක් ඒ මතු පිට එකක් නෙවෙයි. එතනදී අත නාරින වීරියක් තියෙනවා නම් අපි ඒකට කියන ආතාපි වීරිය කියලා. ලාභ ලැබෙනවට වෙන වීරියක් නෙවෙයි මොකක්වත් ලැබෙන්නේ නැහැ. ඒත් අතරින්නේ නැහැ. මෙන්න මේ වෙලාවේදී නොසැලෙන සතියට කියලා කියන සති බලය කියලා. එලා ඇතර සතියක් තියෙන බවවත් පේන්නේ නැහැ. මොකද එපා වෙලා තියෙන, කම්මැලි වෙලා තියෙන, නැගිටින්න හිතලා තියෙන මොකද අරමුණ පේන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේදී ඒතකොට සමාධියක් නැහැ වගේ පුවක් කිත්ත ගලේ ගැහුවේ නන්නත්තරුණ වගේ කබරය පොළොව ගැහුවා වගේ හිත එපා වෙලා තියෙන. අන්නේ වෙලාවේදී බලන්න පුළුවන් මගේ හිත වික්ෂිප්තයි කියලා. අසමාහිතයි කියලා. මගේ හිත නන්නත්තරයි කියලා. බරපතල සද්ධාාවක් කියනවා. ඒකට කියනවා විශේෂයෙන්ම කනමත්තට්ටිතික සමාධිය කියලා විපස්සනා සමාධිය කියලා. සමත සමාධියෙන් වෙනස් වෙන තැන තමයි යෝග. ඒතර ප්‍රඥාවක් කියනවා මගේ ජීවිතය අභියෝගමත් තැනකට අවිල්ල තියෙනවා දැන්. තර්ජනාත්මක තැනකට අවිල්ල තියෙනවා. මෙතනදිත් මට යම බේර ගන්න පුළුවන්. කලබල වෙන්නේ නැතුව. මේක තමයි අනාත්මය කියන්නේ. මේක තමයි වෙනස් වෙන ගතිය කියන්නේ. මේක තමයි දුක කියන්නේ. කියලා මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මයත්වයේ තේරුම් අරගන්න උත්සාහ කෙරුවොත් ඒකට ප්‍රඥාව කියනවා. නිසා අදට වැඩිය හෙට අසරණ වෙනවා නම් අසරණ වෙද්දි සැලෙන්නේ නැතුව යනවා නම් එන්නේ එන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙනවා. මේ මොකද යෝනිසෝමනසිකාරය දාන්නවා. මිනිහා දාන්නවා මේකෙන් ප්‍රයෝජන ගන්න හැටි. හැබැයි කිසිම කෙනෙක් මේ ජීවිතයේ මේ මිනිස්සු මනුෂ්‍ය ಜಾති කිසිම කෙනෙක් කවදාහක්වත් මෙතනදී පරෝපදේශ රහිතව මෙතනින් එහාට යන්නේ අනිවාර්යයෙන් මේක අහලා තියෙන්න ඕනේ මේ தත්තරපත් වෙන්න ඕනේ පත් වෙලා බය වෙලා එන්න ඕනේ වෙලත් නැවත කමටහන් සුද්ධ කරන්න වෙලා වෙලා වෙලා වෙලා තමයි දවසක දැන් මේක තමයි යෝනිසෝමංස්කාර අයෝනිසෝමංස්කාරතර වෙනස මම මෙතුවා කල් කෙරුවේ ජීවිත ආසාව නිසා කාය ආසාව නිසා ආපහු අපේක මම අද තීන්දුවක් ගන්නවා රැකෙන්නේ රැකෙම්මා මියන්නේ මියම්මා රාජාවෝ මාහෝ ගංගාවෝ කියලා පයින් එකයි තියෙන්නේ පණින එකක් නෙමෙයි බලන්න එකයි තියෙන්නේ නිකුසාන්ස ඉන්න කාලේ කියන්නේ ඔන්න ගිනි අඟුරක් වෙච්චාවයි කියලා වෙච්ච වෙන ගිනි අඟුරක් වෙච්චාවයි කියලා යන්න අරින්න කියනවා. ආපහු එනවනම් එන්නේ ආය සංසාරයට තමයි. සක්කාය දිට්ඨියට තමයි. සීලබ්බත පරමාශයට තමයි සැකයට තමයි. මේ සැක සේරම ගෙවන් කරලා එහා පැත්තට ගියොත් යෝනිසෝමනසිකාරය ඔටුනු පළඳිනවා. මුදුන්පත් වෙනවා. කෙල පැමිණෙනවා. ආනේ කෙල පැමිණුණාට පස්සේ ආපහු එන්නේ නම් ගිය මිනිහා නෙවෙයි. සම්පූර්ණ පරිණාමයකටපත් වෙච්ච කෙනෙක්. ඒක නිසා මේ යෝනිසෝමනස්කාරය හරියට දන්න කෙනා සතිය කියන්නේ මොකද්ද? සම්පජඤ්ඤය කියලා කියන්නේ මොකද්ද කියන එක තව තවත් තියුණු කරගන්න ප්‍රනීත කරගන්න අවශ්‍ය ආහාරය ලබා දෙන්න. අවශ්‍ය කරන්නා වූ ආසන්න කාරණාව ලබා දෙනවා. පදනම සකස් කරලා දෙනවා. ඉතින් ඒක නැතුව අපි අවුරුදු 20ක් භාවනා කරා 30ක් භාවනා කරා 60ක් භාවනා කරා. අර නාකිය එහා කෙළවට ගිහලා ආපහු එන ගමන තමයි එන්නේ. මම දැන් වයසයි නිසා මම භාගයක් ගිල්ල එනවයි කියලා කියනවා. සරුවචනාංශ මේ ලෝකේ පහළ වුණාට පස්සේ මේ ඇතිවෙච්ච විප්ලවය ගැන මහ ප්‍රජාපති ගෝතමිය පිරුණම් පාන වේලාවචි සරුවචනාංශ සඳහන් කරනවා මේ Tamanගේ දරුවට මේ කියන්නේ. එහෙම නැත්නම් මේ Taman කිරියම්මා වශයෙන් හදපු බුදු බුදු පුතාට කියන්නේ මහ ප්‍රජාපති ගෝතමියත් එතකොට මහ රහත් මේ නින්නාංශ කෙනෙක්. ඊට පස්සේ කියනවා අනිකුත් ශාසනවල බුද්ධ ශාසනයෙන් පිට අනිකුත් ශාසනවල මම මෙච්චරකල් භාවනා කෙරුවා කියන එක මහා ලොකු නම්බුවක් ස්වාමීන් වහන්සේ. මගේ ඇඟිලි නියපොතු අඟල් 6ක් වැඩනකම් මම භාවනා කරලා තියෙනවා. මගේ කෙස් බිම ගෑවෙනකම් මම භාවනා කරලා තියෙනවා. මං ඉඳගෙන ඉන්න ගහේ මුල් මගේ උඩින් යනකම් භාවනා කෙරුවා කියලා කියනවා. නමුත් එක එක්කත් කිසිම ශාසනික අවබෝධයක් ලැබලා නැහැ. ඔබ වහන්සේගේ ශාසනයේ ශාන්සේ කටේ කිරිසුඳ ගිය මල්මද කුමාරයෝ 7 අවුරුදු වයසේදී භාවනා කරලා ප්‍රතිඵල ලබනවායි කිය. මේ ශාසනයේ වුණත් යෝනිසෝමනසිකාර නැත්නම් 60 පිටලා හොට බිම වුණත් ප්‍රතිඵල නැහැ. ඒ මොකද ශරීර ආසාව වැඩි, ජීවිත ආසාව වැඩි, භාවනා ප්‍රතිඵලයක් එනකොට අර නාගිමිනියා පිටිපස්සට හැරලා ඉන්න වගේ බය වෙලා ආපස්සට එනවා. මේ පුදන්න ලෑස්ති නැහැ. මේ අභියෝගේ ගන්න ලෑස්ති නැහැ. මේ යන්නේ කොහෙද කියන එක දන්නේ නැත්නම් ඒ කරන ආසාව නිසාම කැරකිලා ආපහු එනවා. නිසා දවසක මේක කාලා කාලා කාලා ඇති වෙලා මේ සංසාර දුක කියන එක තේරලා හිතනවා ඇති කියන්නේ ඇති. තවත් ඕනේ නැහැ කියලා යහපැතට පැන්නොත් එන්නේ මිනිහා නෙවෙයි. සංනිවාර්යම වෙනස් වෙච්ච පරිණාමයටපත් වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ යෝනිසමනස්කාරය අංශමනස්කාරය කිට්ටුවෙම සම්බන්ධ වෙන්නේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියන දර්ශනයට තමයි. දිට්ඨින් චන්දව ගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේදං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. දෘෂ්ටියකට නියම දෘෂ්ටිය. පිට්ඨින්චේ කියන්නේ සක්කාය දිට්ඨිතෝ මිච්ඡා දිට්ඨිත කියන වැරදි මේ අසස්සද දිට්ඨි කියන වැරදි දිට්ඨට අහු නොවි. උපපත මනසිකාරය හෝ අනුපාය මනසිකාරටපත් නොවි. දිට්ඨිය වලටපත් වෙන්නේ නැතුව සම්මා දිට්ඨිය ඉඳලා නැත්නම් පුළුල් දිට්ඨියක ඉඳලා දිට්ඨින්ච අනුපගම සීලවා සීලේ පිටලා දස්සනේන සම්පන්නෝ මේ ਸਰුවචනස අපිට පෙන්වන දන දර්ශනය මොකද්ද මේ කාය ජීවිත නිර්පේක්ෂ දර්ශනයටපත් උනොත් දර්ශනය සම්පන්නෝ තිටින් චාන්ව ගම්ම ශීලවා දර්ශනය සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ දන් ඒ පුද්ගලයා ආයේ තව දුරටත් මේ කාය ආසාව ජීවිත ආසාවවත් බාධාවක් කරගන්නේ රසගේජයට වැටෙන්නේ ආයෙත් මව් ගැබකට යන්නේ කාමේශ විනවිගේ දන්නේ ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. තවත් ගිහිලා මව් ගැසක බැස ගැනීමක් වෙන්නේ. මෙතනින්ම ඉවර කරනවා. එහෙම නැත්තම් වෙන්නේ මේ තණ්හාව පෝනෝ බහිකත්වය. එහෙම නැත්තම් භව නිට්ටිය. ඔය අර බය වෙනකොට අසරණ වෙනකොට තනි වෙනකොට පාළු වෙනකොට ආපහු එන්න තියෙන ආසාවෙන්ම බල්ලා වලිගේ වටේ වලිගේ අල්ලන්න කරකෙනවා වගේ ඔහේ කරකෙන්න පටන් ගන්නවා. මහමේරු පර්වතයේ වටේට කාල සර්පයා ඇදෙනවලු පර්වතයත් මහ විශාලයි සර්පයත් මහ විශාලයි. ඒ සර්පයා කන්ද වටේ ගිහිලා බණ්ඩ උගේම වලිගේ පේනවලු පොඩ්ඩක් ඉස්සරහයි. ඌට පේන්නේ ගොදුරක් වගේ. ඌ එළවනවලු ගොදුරකන්. එළවන්න එළවන්න එළවන්න ඒකත් ඒහා සමාන වේගෙන් ඉදිරියට ඇදෙනවා. ආන් වගේ <clears throat> භාවනා ජීවිතේ මට ධ්‍යාන ලැබුණා මට මාර්ගඵල ලැබුණා මට අභිඥා ලැබුණා මට දිබ්බ චක්කු ලැබුණා මට දිබ්බ සෝත ලැබුණා කියලා ඔය මොකක් ඇල්ලුවත් අහුවෙන ඒ සෑම දෙයක්ම කෙරෙහි ඇති ආසාව අතහැරලා යනකොට තමයි මෙව නිකම් මේ පොඩි දරුවන්ගේ වැලි සෙල්ලම් බත්තු යන්න ගත්ත දේවල් වගේ ඒකෝ තමයි ලෝකෝත්තර தത്വයට අපි සුදුසුකම් ලබන්නේ. ඒ නිසා භාවනා ජීවිතයේ අයුෂමංශකාරයේ වැඩ කරන්නේ කොහොමද? භාවනා ප්‍රතිඵල ලබා දුන්නාට පස්සේ නම්බු හිතක් ඇති වුණා නම් ඒක අයුෂමංශකාරයක් වෙනවා. භවනාම ඕනේ නැහැ. දානයක් දීලා මං දානි දුන්නා කියලා නම් බුහිතක් ඇති වුණා නම් අල්ලපු ගෙදර මිනිස්සු දෙන්නේ මං විතරයි දාන දෙන්නේ කියලා අඬ හැරපෑවන අයංශුමංශ කාට වැඩ. සීලයක් රැකලා මේ මම විතරයි අපේ ගෙදර සීල් රකින්නේ. අනික් කට්ටිය සීල් රකින්නේ නැහැ. මේ බෞද්ධයෝ විතරයි සීලවන්ත කියලා එතනින් තණ්හාමාන දිට්ඨි වැටුවන මන විතර වැටුණා නම් ඒත් අයංශුමංශ කාට වැඩ. ඒ සමත භාවනා කළා මට ධ්‍යාන භාවනා ලැබුණා කියලා සතුටක් ආඩම්බරයක් ඇති වුණා නම් අනික් කටියටම නැහැ කියලා ආයුන් සමාජ කාට වැඩ. මට විපස්සනා පහළලා තියෙනවා මට අරක හම්බුණා මේක හම්බුණා කියලා. තණ්හාමාන දිච්චි වඩනවා ප්‍රපංච කරනවා ආයුෂමංස කාට වැඩ. ඒ සමය ආයුෂ මානසිකාරය රහත් මාර්ගය දක්වාම එන්නේ එන්නේ එන්නේ එන්නේ සුද්ධ වී යනවා. යන්න යන්න යන්න යන්න යෝගාවචරයට ලැබෙන මේ ඥාණය ඒ විශිෂ්ටත්වය මොනම කෙනෙකුටවත් මනින්න බෑ. මහන්නට අහුවෙන්නේ අන්තිමට යනකොට මේ පුද්ගලයාට තේරෙන්නේ ඇයි මම භවනා කරන්නේ කියලා. සාමාන්‍ය ජීවිතයේ යමකට එළඹෙන්නේ අපි ප්‍රයෝජන ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ. ප්‍රයෝජන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය කියන්නේ මානසික වංශකාර කියලා දැනගත්තොත් ඉස්සරහට යනකොට ඇයි භාවනා කරන්න කියන එකක් තේරෙන්නේ කුමක් නිසා කුමක් හේතු කරගෙන භාවනා කරනද කියලා තේරෙන්නේ නැත්නම් අන්නේ වෙනි උත්තරයට මාගේ নমස්කාරය වේවා ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා කියලා දෙයියොත් බ්‍රහ්මෙත් වඳිනවා නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසත් පුරිස පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම්පි නිස්සාය ජායති ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ ආජඤ්‍ය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා කාටද යමකට තේරෙන්නේ නැත්නම් මේ යමක් නිස්සය කරගෙන තමයි භාවනා කරන්නේ. ධ්‍යාන වඩන්නේ. නැත්නම් යමක් නිසාද මම භාවනා කරන්න කියලා තේරෙන්නේ නැත්නම් එයා තමයි මේ යෝනිසෝ මනස්කාරය සහිත ලෝකෝත්තර පැත්තට යන්නේ. ඒ නිසා මම මේ භාවනා කරන්නේ ලස්සන වෙන්න, දැනුම වැඩි වෙන්න, මතක ශක්තිය වැඩි වෙන්න, ලෙඩසුව වෙන්න කියන එක අද බටහිරේ පිළිකාවක්. හැම කෙනා භාවනා කරන මේ ළඟ තියෙන මොකද්ද ඊළඟට. ඒව නොලැබෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒව එල්ල කරගෙන භාවනා කරන්න එපා. මෙච්චර වටන නෛර්යානික සීසත් ධර්මයක් වගේ තුච්ච දෙයකට හෙට්ටු කරන්න එපා. ඒව අතිරේක ලාභ. ඒව හම්බ වෙන අතුරු ඵල. අන්නේ අතුරු ඵල බව දැනන අවසාන ඵලයේ කවදාකවත් අතුරු ඵලයක් වෙනුවෙන් කැප නොකරන ගතිය තමයි යෝනිසමංස්කාරී නිසා යෝනිසමංස්කාරය කවදාත් වයසට යන දෙයක් නෙවෙයි. යෝනිසමංස්කාරය ස්ත්‍රී පුරුෂ භාවිකුත් නැහැ. පැවිදි උපවිදි භාවිකුත් නැහැ. යම් කෙනෙකුට තියෙනවා නම් තියෙනවා. අපි මේ උත්සාහ කරන්නේ බණ අහලා භාවනා කරලා ධර්ම සාකච්ඡා කරලා මේ ලාවට හෝ අපි ළඟ දැන තියෙන මේ යෝනිසමංස්කාරය තව තවත් සිදු කරලා අපි මේ සති සම්පජඤ්ඤ වැඩපිළිවෙලට එන්න තියෙන මේ අෂ්ටලෝක ධර්ම බාධා කිසිම දෙයකට නොසැලී මේ තනවා වඩාගත් සති සම්පජඤ්ඤය දිනු කරනවනම් මේ දෙක ප්‍රත්‍යুৎপন্ন වෙනවා සති සම්පජඤ්ඤයෙන් යෝනිසමංස්කාරය වඩන යෝනිසමංස්කාරයෙන් සති සම්පජඤ්ඤය වඩන එතකොට තමයි මේ දෘෂ්ටිය කැපිලා ඒ තිබුණු ආසාවල් බලාපොරොත්තු එහෙම නැත්නම් අපේ පෞද්ගලික න්‍යාය පත්‍ර සේරම නිකන් හුදු සංඥා ගොඩක් විතරයි ඒ ඇති හැටිය ස්වභාවයේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ තේරුම් ගත්තොත් ඇත්තටම තේරුම් ගන්න ඕනේ නෑ එන්නේ තේරුම් ගන්න දිහාවට හිත හැරෙනකොට පුදුම සාන්තියක් තේරෙන පටන් ගන්නවා ඒ ධර්මයේ තියෙන සක්කාත ගුණය, සාන්දිටික ගුණය, අකාලික ගුණය, ඒහි පස්සික ගුණය, පච්චත්තම්බේ තබ්බෝ විඤ්ඤෝහි ගුණ තේනකොට නිවනට නොගියට නිවනටපත් උනා වගේ තේනවා. හරියට කාන්තාරක යන මිනිස්සෙක් ඈත පේන ක්ෂේම ෂේම භූමිය දකින්නකොට තාමපත් වෙලා නැහැ. නිල්ල දකින්නකොට මනුස්සයා දන්නවා මන් දැන් යන්නේ එතන තමයි කියලා. අන්නේ මේ යෝග ජීවිතයේදී දන්නේ එක වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරේ පට බේරලා දෙන වෙලාවේ තමයි. ඉතින් ඒ නිසා අද මේ ධර්ම දේශනාවත් සියලු දෙනාගම දැනට තියෙනා වූ සත්සම්පජඤ්ඤය දිනු කරලා යෝනිසමනස්කාරය ඍජු කර දීමට පතමනස්කාරයට උපායමනස්කාරයට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් මං හිතුවා දවල් අපිට ධර්ම සාකච්ඡා වාරේ වැරදිච්ච හින්දා ටික වේලාවක් අරගෙන ඒ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සාකච්ඡාවට යොමු කරමු කියන්නේ. එහෙමනත් මම කැමති ආරාධනා කරන්න මේ ලිඛිත ප්‍රශ්න දිගේ මම යන අතරේ මේ දැන් කරපු දේශනාව සම්බන්ධව හෝ වෙන කිව යුතු කලීචයක් තියෙනවා නම් අපි ඉද ප්‍රස්තාව අනුව ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියන්නේ. මම ඒ කෙසේ නමුත් ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. සභාවෙන් එන ප්‍රශ්න තියෙනවා නම් මතුවේ කියන අපේක්ෂාවෙන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මනේදී ඇසින් ලංකාරවන ගතියක්ද විටක ශරීරේ වාරුණති ගතියක්ද විශික්කවන ඇතිවේ. මේ ලක්ෂණ හොඳද පහදා දෙන්න. කියන්න අමාරු හොඳද නරකද කියලා නමුත් මේවා භාවනා යෝගාවචර ජීවිතයේදී හමු වෙන දේවල් මේක ගොඩාක් වෙන්නේ ඉඳ ගිය ගමන්ම නෙවෙයි ටික වෙලාවක් ගිහිල්ලා එකලස් වෙන්න ඕනේ. අරමුණේම හිත එකලස් වෙගෙන එනකොට ඇතුළත සක්මන ඇතුළේ සක්මන එහා පැත්තේ මෙහා පැත්තේ හැප්පෙන්න පටන් අර ගන්නවා. ඒක නිකන් මේ විශ්ි වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම එල්ලේ නැති වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක වෙනකොට තීරුම් අර ගන්න ඕනේ අර මේ මානසිකාරයේ සැර වැඩිකමයි වෙලා තියෙන්නේ. එක්කෝ ආසනේ පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉඳී කියලා කියනවා. ඒ සක්මන් භාවනා ලියනකොට ලොකු සංශ මතක් කරා. ඒ ආධුනිකයට සක්මන් කරන්න කියන්නේ වම දකුණ කියලා. ඒ වම දකුණ කරගෙන යනකොට එකලස ආවොත් අරමුණේ හිත පිහිටියොත් වම කියන එක ඔසවනවා තබනවා කියලා දෙකට කඩන්න කියනවා විපස්සනා කරන්න කියනවා. සමතේකනන දිගටම වම දකුණ වශයෙන් යන්නේ. ඉතින් වම දකුණ කියලා වමයි දකුණයි ගලප ගලප ගිය යෝගාවචරය එසවීම තැබීම කියලා ගලපන්න පටන් ගත්තාම වැඩ හතරක් වෙනවා. දෙක තිකන හතරක් වෙනවා. ඒක යහදුන්නාට පස්සේ පේ වුණාට පස්සේ ඔසවනවා යවනවා තමන කියලා තුනට කඩන්න කියන. ඒකත් ගියාට පස්සේ හරියට කඹේ යන්න වගේ යනවා. තව දුරටත් මානසිකාරයේ තවත් පීවර දෙක තුන එකතු වෙන්න පටන් ගත්තොත් මෙන්න මේ තත්ත්වවලට එනවා. ආන්නේ විදිහට තමයි තේරෙනවා නම් මේ විස්තර වශයෙන් විස්තර වශයෙන් පතුරු ගහගා බලන ගතිය වැඩි කරන්න වැඩි කරන්න නිලංකාර වෙන ගතිය සහ වාරණති ගතිය එනවනම් ආපස්සට පියවරක් යන්න කියන ආපස්සට කියලා කියන්නේ ඔසවනවා යවනවා තබනවා කියන එකේදී මේ ගතිය එනවනම් ඔසවනවා තබනවා කියන එකට අඩු කරන්න කියනවා. ඔසවනවා තබනවා කියන එකේදී මේ ගතිය එනවනම් වම දකුණ එකට අඩු කරන්න කියනවා. එතකොට මේ තියෙන නිලංකාර ගතිය අඩු වෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා මේ අනුග්‍රහ කරන්නයි කියන්නේ. පරියංකේදී විටක ගසකින් වැටෙන ආසේ හිස් බවක් සමග ගැස්සීමක්ද ඇති වේ. අඩනින්දේදී තිගැසෙන නක්මනි මෙම ස්වභාවය පාදා දෙන්නේ. මේකත් වෙන්නේ අර ආස්වාස ප්‍රස්වාස දෙකේ මුක් කුඩුම්බිය විතර බල බල ඉඳලා ආස්වාසේ හට ගන්න පැටි ආස්වාසේ ගෙවි යන හැටි ප්‍රස්වාසේ හට ගන්න හැටි ප්‍රස්වාසේ ගෙවි යන හැටි ඇතර එක එක ආස්වාස ප්‍රස්වාසය අපිට තේරෙන්නේ නමුත් ආස්වාද ප්‍රසආස සියල්ලම සංසිඳන බව තේරෙන්න පටන් ගන්නවා. හුස්ම සංසිඳන බව එන්න පටන් ගන්නවා. මෙන්න මේ සංසිඳීගෙන යනකොට ඒ සියුම් තත්ත්වවලට එනකොට ඒක අල්ලා ගන්න තරම් හිත ප්‍රනීත නැත්තම් සතිය දියුණු නැත්තම් සමාධිය දියුණු නැත්තම් ඒක පාට ලුහුටා යamak වෙනවා. ඒක පාට ගැස්සෙනවා. නිකන් අර 7යි 7යි කියලා ඇවිදින ළමයි ඒක පාට තක් ගාලා වැටෙන්නේ. අයි පියවරක් තිබ්බත් අතනලා ඊගාපයට වාරුව ගන්න බැරි වුණොට වැටෙනවා. ඒක අටුවාචාරින් වංශයට සඳහන් කරලා තියෙනවා ඒ දරුවගේ පිටකොන්ද හයි වෙන්නේ ඒකෙත් තමයි. ඒ දරුවෙක් වැටෙන වැටිල්ල වයස කෙනෙක් වැටුණා නම් අංශභාග හැදෙනවා. මේ දරුවට මුකුත් වෙන්නේ නැහැ වැටෙන්නේ තට්ටන් දෙකේ තක් ගාලා වැටෙනවා. ඒ ගොම පොළොවේ තමයි ඒක හොඳ. ඒ වගේ තමයි මේ අර කිවිගෙන යන සිවුම් වේගෙන යන අරමුණේ යනකොට යම් ප්‍රමාණයට සිවුම් වෙනකොට තතනන්න පුළුවන්. ඊට පස්සේ හිත වැටෙන්න පටන් ගන්නවා. එතකොට දැනගන්න ඕනේ සතිය දිනු වෙන්න කරන්න අවස්ථාව. සතියේ තව ශක්තිය ඉල්ලනවා දැන්. සතිය ඊට වැඩිය සුපතිත්‍ිත භාවයකටපත් වෙන්නයි අවිල්ල තියෙන්නේ. ඒ නිසා හොඳට සාදර වෙලා කිට්ටු වෙලා කරගෙන ගියොත් මේ තතනන අවස්ථාවෙන් ටිකක් හයිය ගන්න පුළුවන්. නමුත් ඊට වැඩිය සිංහච්ච එක ආය වැටෙනවා. ඒක වෙන්නේ එක පාට සතියේ එන්නේ ගැසිලා. ඒක භාවනා කරනකොට විපස්සනා වෙදී ලකුණක් මේක. විපස්සනා භාවනා කරන එක. ඉතින් මේක සාමාන්‍ය පරියන්කයකදී සමහර 10 15 සැරේ වුණත් වෙන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක තැනකදී එක පාට ගැසිලා ආයේ පැය භාගේ හැමාර යනකම් මොකක්වත් වෙන්නේ නැති අවදි භාවයක් ඇති වෙනවා. ඉතින් එහෙම වෙනවනම් කරන්න තියෙන මුල් ටිකේ වැටි වැටි වැටි වැටි ගිහිල්ලා දිගට ගෙනියන්න කියනවා. මේකට තව උපක්‍රමයක් කියනවා බුරුම ස්වාමින්වහන්සේලා. ඒ ගැස්සෙන්න ඉස්සෙල්ලා ගහෙන් වැටෙන්න ඉස්සෙල්ලා චිත්තක්ෂණ කීපයක් අසතියෙන් ඉඳලා තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සතියට එන්නේ ගැස්සිලා. මෙන්න මේ අසතියට යන්නේ ක්‍රමේ. නමුත් අපේ හිතේ ඒ සියුම් භාවය අල්ලන්න බැරි නිසා ඒ වෙලාවේ ලුසා යමක් වෙන්නේ මෙන්න මේ අසතියටපත් වීම ක්‍රමයෙන් අසතියටපත් වීම මෙතනදී නොවුනත් නොතේරුණත් නින්දට යනකොට හැමදාම සිද්ධ වෙනවා ඒ නිසා හැමදාම නිදාගන්න ගිය වෙලාවේදී මේ අවදිමත් මනසක ඉන්න හිත නිින්දට යන හැටි සත්‍යමත් වෙන්න කියනවා. එතකොට ඇහි කනේ නාසයේ තිබුණ ශක්තිය ඔක්කොම කයේ එක ඉරියව්වට කියලා තැම්පත් වෙලා ඔළුවට විතරක් සතිය ඇවිල්ලා ඇස් දෙකට ඇවිල්ලා ඇස් දෙකෙන් හැරිලා නිින්දට වැටෙනවා. අවදි බහින්දලා නිින්දට යන්නේ මේක හරියට ආඳගේ වලිගේ වගේ. ගොරෝසුක සියුම් වෙන. යම් ප්‍රමාණයට අල්ලන්න පුළුවන්. ඉන් එහාට ගියාම වැටෙනවා. වැටෙනවා කියන්නේ අතෙන්දි නින්දට වැටෙනවා. ඒක ගොරෝසු දෙයක්. පරියන්කෙත් ඔය තමයි වෙන්නේ. නමුත් මේක අපේ භාවනා ජීවිතේ ඉතා වැදගත් තැනක් නියෝජනය කරන. මේකෙදී හොඳ අවදි භාවයකින්. මම දැන් වැටෙන්නයි හදන්නේ කියලා අවදියෙන් හිටියොත් තව ඩිංගිත්තක් එළියට යනවා. ඇතුළට යනවා. යන්න යන්න යන්න සියුම් වීමක් වෙනවා. ඒ නිසා මේක කඩින් පරීක්ෂණයක් මේ කෙරෙන්නේ. ලෑස්ති වෙලා ගියොත් දිනනවා. ලොකු සංහස දෙන තනි වචෙන් තමයි ලෑස්තිලා යන්න දැන් වැටෙන්නයි හදන්නේ මම බලාගෙන ඉන්නවා කිව්වොත් අච්චර වැටෙන්නේ නැතුව යන්න ඒක නිසා මේ රෑ වේගන එනකොට මුහුදු වෙරළ ඉඳගෙන ඉර බහින හැටි බලා ඉන්නවා. ඒ යනකොට අපි ටෝච් එක කරන් යන්නේ නැහැ. මොකද හොඳ එළියේ තියෙන්නේ. නමුත් හොඳට මේ විස්තරය බලනලා හැරනකොට යන්න එළිය නැහැ. නමුත් ඒ ආලෝකයේ අඩු වේගනේ නැහැටි. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ ඉර නගිනකොට තරුවේයි අඩු වෙනවා. ඉතින් අපි කන්දක් උඩට ගිහිලා හොඳම ප්‍රසිද්ධ තරුව අධ්‍යා බලාගෙන ඉන්නවා. තරුව නැති වෙනවද නැත්නම් ඉරේ ප්‍රභාෂර නිසා තරුව නිලීන වෙනවද කියලා. නමුත් ඇත්තටම වෙන්නේ තරුව නිලීන වෙන එකයි. නමුත් අපි කොච්චර තටමැව්වත් ඊට පස්සේ පේන්නේ නැහැ. හැබැයි සිකුරු තරුව විතරක් ඉරබටු තරුව මේ උදා තරුව වෙලා වෙන වෙලාවේදී දවල් වරුවට පේන. හොඳට බලන් හිටියොත් දවල් වරුවේ පුංචි චිතක් පේනවා. හඳත් අවපක්ෂේදී බලන්න හිටියොත් ඉර බහින්ද ඉස්සලා දිදුලනවා. ඉර නැගගෙන යනකොට හඳ දිදුලන්නේ නැතුව නිකන් පොල් මදයක් වගේ ආහසේ පොළවේ ආහසේ තියෙනවා. බලාගෙන හිටපු කෙනාට අල්ලත හැකි. ඒක නැති කෙනාට කිව්වොත් ඒක හිතන්න බෑ. ඒක නිසා මේ ප්‍රකට වෙ ඉඳලා තුනී වේගන යන ස්වභාවික සිද්ධිය දිහා බලන්න හිටියොත් ඈතින් ඈතින් ආශයන්තරව දිහා බලන්න හිටියොත් ඉර පායනවල තරු නිලින වෙන හැටි බලන්න හිටියොත් ඉර පායනකොට සඳ නිලින වෙන හැටි බලන්න හිටියොත් පේනවා. අපේක්ෂාවෙන් ඒක දිහාම බැලුවොත් ඒක ලොකු පරිේශනයක් වෙනවා. එතකොට නොපේන දේ පේනවා. නමුත් සාමාන්‍ය හැට පේන්නේ. ඒ නිසා මේක භාවනාවේ හොඳ තැන. මේකෙම නිින්ද නිසා වෙන වැඩකුත් තියෙනවා. එතකොට නම් සතිය නෑ සමාධිය නෑ අරමුණත් එක්ක නෙමෙයි ගන්න. ඒක නිදිමත ගතිය. ඒකට ළඟ ඉන්න කෙනාට දැනගන්න පුළුවන් ගොරවන්න පටන් ගන්න. ඒක ඉතින් ඩොක්කක් කනලා හරි නැගිටව ගන්නවා. ඔව් මේ කියන්නේ ඒක නෙවෙයි. මේ ස්ථීන මිද්ද නෙවෙයි මේ. මේක වෙලා තියෙන අරමුණ සියුම් වීමක්. අරමුණ සියුම් වෙනකොට ඒ බවට තරම් ශක්තියක් මුදා හරින්න නැති වුණොත් ගසලා දාන්න. මේ මතක් කරලා තියෙන අවදියවයන් මේට වඩා හොඳ සත්‍යයක් වඩපන් හොඳ වීර්යවන්ත වයන් හොඳ සත්‍යමත් මේ සද්ධාවන්ත වයන් කියලා අපෙන් ඉල්ලනවා ශක්තිය. හැදෙන දරුවා ඇට වැඩෙන්න මාංශ පේශි වැඩිනට පෝෂණය ඉල්ලනවා. ඒ වෙලාවේදී සපෙලා දෙන්න නැත්නම් කිරෙන් බාල වෙනවා පොඩි එකා. වැඩසටහන අවසානයේදී ධර්ම දේශනා සහ සාකච්ඡා තුළ CD 30ක් ලබා දෙනවාද? ගෙදර යනකොට මොනව හරි කුණු කන්දලයක් අරන් යන්න තමයි ඕනලා තියෙන්නේ නිකන් හිස සතින් යන්න නම් බෑ. නිකන් දෙනවනම් හොරිත් හොඳයි කිව්වා වගේ දෙමළ පත්‍රේ හරි කියවන්න කැමතියි. මේ ප්‍රශ්නෙට උත්තරේ ඒක මගේ අරයමක්. මේක මගේ අරයමක්. අපිට ඕන දෙන්නේ ඉන්දියානට ඉන්දියාන හැටි බලන්න. පුළුවන් නම් කියනවා හීනෙක ඉන්නකොට හීනෙට අවදි වෙන්නේ කියලා. කරන්න බෑනේ. දැන් මම මේකේ ඉන්නේ හීනෙක කියලා කොහොමඩක්වත් අවදි වෙන්න බෑ. නමුත් නිින්ද යනකොට නිින්ද යෑමේදී යම් මට්ටම 130ක් විතර නැකන් අල්ලතෑවි. ඊට පස්සේ හැටි අවු වෙනවා. නමුත් හෙට හොඳට බලනකොට 129 දක්වා බහිනකන් අල්ලතෑවි. ඊගාදස 28 දක්වා වසන කාලේ. ඒකට නිින්ද යන වෙලාවේදී මේ මඟුල කරන්නේ කිව්වොත් නිින්ද යන්නේ නැහැ. ඒක එක සෙල්ලමක්. අයි මේකට මේ නිින්ද යන වෙලාවේදී හිත නන්නත්තරන නිින්ද යනවා. හොඳට බලන්න පටන් අරගත්ත සමහරට රාය රාය දෙක තුනක් විවේක වෙනවා. හොඳට විශ්‍රාම වෙනවා. හැබැයි නිින්ද නැහැ. මොකද නිින්ද යාගෙන එනකොට ඩබල් ඇටෙන්ෂන් දාලා බලපුවම නිින්ද කැඩෙනවා. මේකම භාවනාවේදී කරතෑගේ නිින්ද ගැස්සෙන්න බලාගෙන යනකොට ඒ එතන ඇත්තටම මේ ලොකු මේ පරිණාමයක් පරිවර්තනයක් සිද්ධ වෙන තැනක් බොහොම සංවේදී තැනක් මේ තුලින් තමයි අපේ අවදි වෙච්ච නැති ශක්තිය අවදි කරගන්නේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා මේ අපේ හිතේ මට්ටමකින් හිර වෙලා තියෙන දැන් මේ ඇත්තටම කියනවා නම් මනුස්ස ජීවිතේ පරිණාමය අවුරුදු 40000ක ඉඳලා වෙනසක් වෙලා නැහැ ඒකේ හේම හිර වෙලා තියෙන පරිණාමය ඇවිල්ලා මේ මේ මානවයා මට්ටමට ඇවිල්ලා හිර වෙලා තියෙන සරුවඥාන්ස කියන දවස් 7න් මම පරිණාමය කරලා දෙන්නම්. හැබැයි සතිමත් වෙන්න. සතිපට්ඨානේ වඩනවා දවස් 7න් රහත් වෙන්න පුළුවන්. ඔය ඉතුරු ටික වෙන්නයි මේ හදන්නේ. ඉතින් ඒ වෙලාවට අවශ්‍ය ශක්තිය නැත්තම් අවධානය යොමු කරන්නේ නැත්තම් එක තැන කරක බල්ල කට්ට පයින්නවා කියන එක දන්නවද? බල්ල කට්ට පයින්නවා කියලා රැචට් එක පයින්න වෙලාවල් එනවා. බයිසිකල් එකේ මේ රැචට් ගෙවිච්ච වෙලාවේදී බල්ල කට්ට පයින්නේ. පැඩල් එක අල්ලන්නේ නැතුව යනවා. අල්ලන්නේ නැති කියලා වැටෙනවා. බාහිරකුරට වැටෙනවා. අන්නේ වගේ බල්ල කට්ට පැනලා තිනකොට ඉතින් ආයෙත් රැචට් එක දාන්න ඕනේ ඒකට. රිපෙයාර් කරන්න ඕනේ. කෙනෙකු සිහියෙන් වැරදි වැඩක යෙදෙන විට උදාහරණයක් ලෙස සොරකම් කරන විටක ඇත්තේ මිච්ඡා සතියද ඇත්තටම මිච්ඡා සතිය තියෙනවනම් මට තේරෙන විදිහට හොරකමක් කියලා අඳුර ගන්න අයියා. හොරකමක් කියලා දන්නවා හොරකමක් කියලා දන්නවා කියන වැරද්දක් බව දන්නවනම් 100%ක් මිච්ඡා වෙන්න බෑ. හොරකමක් කියලා දන්නේ නැතුව කරුවනම් ඔන්න කිය හැකි ඒක කරපු වැඩි දන්නවා නමුත් අන්සතු දෙයක් ගැනීම වැරදි බව කියන බයලජ්ජා දෙකෙන්වත් ඉන්දිය සංගමකත් උදව් වෙලා නැත්තම් වෙන්න පුළුවන්. නමුත් මේ කරන්නේ හොරකමක් කියලා දන්නවනම් ඒ වන්සයට ඒ හොරකමේ ආදීනව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කාගේ රැතට අහු වුණා පොලිසියට යන්න වුණා හිතේ වැටෙන්න වුණා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හොරකම් කරන වෙලාවේ සතියක් තිබිලා තියෙනවා. 100 100ක්ම නෙවෙයි 30ක් තියෙනවා නම් කෙරෙන්නේ නැහැ නමුත් හරි අමාරුයි මේ ගොඩ ඉඳලා කියන්න මේක මිච්ඡා සතියද සම්මා සතියද කියලා. සතිය තමයි සාමාන්‍යයෙන් මේ මේ අටුවා යුගයේදී සම්මා කියන පැත්ත විතරයි බාරගත්තේ මිච්ඡා කියන එකක් නැහැ සත්‍ය කියන්නේ සෝබන චෛසිකය සතියේ දෙන්නේ අනිවාර්යෙන් පිං අතේ කියලා කියලා කියනවා. නමුත් මේ සූත්‍රයේ තියෙනවා අසත්‍ය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා අසම්පජඤ්ඤ කියන වචනේ පාවිච්චි කරන සතිය තියෙන නෙගටිව් පැත්තක් මේව පැත්තක්. ඒකට මිච්ඡා සත්‍ය කියන එක ඔය මේ දසක නිපාතේ සූත්‍ර සඳහන් කරලා තියෙනවා. මිච්ඡා සත්‍ය බොහෝ විට තණ්හාමාන දිට්ඨිය වලින් තමයි පෝෂණය ලැබෙන. ඒකට වැරද්දක් කිරුවා කියලා එයා බාරගන්නේවත් නැහැ. දැන් මෙතන වැරද්දක් බව දන්නවා. තම හොරකමක් කියනකෝ දන්නවනේ යම් ප්‍රමාණයක සભ્યත්වයක් සදාචාරයක් මෙතන තියෙනවා. ඒක සීර 100ක්ම මිච්ඡා සති කියන අමාරුයි. අප්‍රමාදිත උදව් වෙනුවේ සම්මා සත්‍ය ලෙස සැලකිය හැකිද? ආ ඒක නිසා සාමාන්‍ය මෙතනදී අසති සති කියන එකයි පෙන්ලා දීලා තියෙන්නේ. සත්‍යමත් නැති බව සහ සත්‍යමත් බව නිසා අප්‍රමාදයට උදව් වෙන්නේ සම්මා සතිය නැත්නම් සාමාන්‍ය කියන විශේෂණ පදයක් නැතුව සතිය කියලා. සිත මම දැන් මෙතන යන වර්තමාන මොහොතට ගෙන ආවිත ලෝභ ද්වේෂ මොහ නැතිනම් එතන ඇති අලෝභ දෝස අමෝහන කුසල සංඛාර සිදුවන්නේ දැයි. කරුණාවෙන් පහදා දෙනු මැනවි. එතන ඇති අලෝභ දෝස අමෝහ මත කුසල සංඛාර සිදුවන්නේ දැයි. කරුණාවෙන් පහදා දෙනු මැනවි. මෙතනදී මේ ආලෝභ අදෝස අමෝහ මතු වෙන්න පුළුවන් මතු වෙච්ච බව දන්නේ නැත්තම් එහෙනම් ඒ මණිකක් අන්දයට පය වැදුනා වගේ ආසත්‍ය මේ ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරන චිත්තක්ෂණයේ අලෝභ ලෝභ දෝෂ මොහ නැහැ. නමුත් ඒක දැනගන්න නම් ඒ චිත්තක්ෂණ කීපයක් යන්න ඕනේ පුද්ගලයාට මේ මාතෘකාට විවෘත වෙන්න අවදි වෙන්න. නමුත් මේ පුද්ගලයා ඇත්තටම සත්‍යයෙන් මෙනෙහි කර කර ඉන්නවා නමුත් ඒ වෙලාවේදී ලෝභ දෝෂ මොහ නැති බව දන්නේ නැත්නම් ඒ චිත්තක්ෂණය අනුමත වෙන්නේ අනුමත කරන්නේ සාදා මේ සම්මාදම් වෙන්නේ සමාදම් වෙන්නේ සාදු කියන්නේ එතකොට මේ බුද්ධිලට ඉදිරියට යන්න ගැම්ම අඩු වෙනවා මෙතන ප්‍රශ්නේ අහන්නේ අලෝභ දෝෂ මොහ නැතිනම් ලෝභ දෝෂ මොහ නැතිනම් අලෝභ දෝෂ මොහ මත කුසල් සංස්කාර සිදුවන්නේදයි පහදා දෙන්නේ මෙතන කුසලතාවය කියලා කියන්නේ දක්ෂකම මෙන්න මේ ලෝභ දෝෂ මෝහ නැති එක මට යන්න පුළුවන් තැනක් පින තියෙනවා මේක දියුණු පවුණු කරන්න ඕනේ කියන අදහසාව නම් කුසල් හිතක් දක්ෂකම තියෙනවා අයියෝ මේකද භාවනා කියන්නේ ඕකනම් කාට බැරිද කියලා එක අතහැරලා දැම්මොත් ඒක කුසලතාවයක් වෙන එක දක්ෂකමක් වෙන්නේ ඒ පුද්ගලයාට අනුග්‍රහ කරලා නැහැ. ඒ පුද්ගලයා ඒක ලද අවස්ථාව දිනු පවණු කරගන්න උත්සාහ කරලා නැහැ. එතකොට ඒක කුසලතාවයක් වෙන්නේ. මෙතන කුසල කියලා කියන්නේ දක්ෂකම කියන වචනෙන් ගත්තොත් නම් අරමුණ එක සැරයක් මෙනෙහි කරන්න පුළුවන් වෙනවා දෙවෙනියක් පුළුවන් කෙනා දෙසරයක් මෙනෙහි කිරීමේ හැකියාව බලන්න. දෙකක් මෙනෙහි කරන්න පුළුවන් කෙනා තුනක් මෙනෙහි කිරීමට හැකියාව බලනවා. ඒනම් දක්ෂකම කියලා කියනවා. ඉතින් එතකොට මේ කුසල සංස්කාර කියලා කියන්නේ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන. නැත්නම් සංසාරේ මනුෂ්‍ය දිව්‍ය සැප විඳින්මින් කකකක යන එකක් නෙවෙයි. ඒකට වැඩිය කුසල කියලා කියන්නේ හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමේ ශක්තිය. එතකොට නම් ඒ අදහසින් ගන්නෝ නම් කුසල සිද්ධ වෙනවා කියලා කියන බල දක්ෂකමක් දිනු වෙනවා. භාවනා කරලා කරලා තමන්ගේ ක්‍රමසහ විදි තේරුම් අරගන්න ගතියක් වෙනවා. ඒක සංස්කාරයක් මුලදී නම් වෙනවා. පහු වෙනකොට කුසලතාවය යන්න ඕනේ. චේතනාවකින් තොරව කරන් කිරීම සඳහා භාවනා කරන මට්ටමට යනවා. ඒක තමයි කිව්වේ අර තමයි මොකටද භාවනා කරන්න කියන එකවත් තේරෙන්නේ නැතුව තියෙද්දී. බුදුමාකාර කාලසටහනකට අනුව දිගටම වැඩ කරගෙන යනවා නම් එවැනි පුරුෂයා තමයි වන්දනීය පුරුෂයා, මහා පුරුෂයා බව බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රාත්‍රීට ආහාර නොගැනීමේ ඇති ප්‍රයෝජනය මොනවාද? ඒක ඒක නිසා කියනවා රාත්‍රිට ආහාර ගැනීමේ ඇති ආදීනව ගත්තොත් කාමභෝගිකයන්ගේ වැදගත්ම ආහාර වේල රාත්‍රී ආහාර තමයි. රාත්‍රී ආහාරයෙන් පස්සේ තමයි කාම සංසේවනට යෙදෙන්නේ. ඒ මොකද හැඟුම් කුප්පනවා ඒකෙදී. ඒ වගේම ගෙදරක උදේම ආහාර වේල ගන්න මිනිස්සුන්ගේ වෙලාවක් නැහැ රස්සාවට යන්න. දවල්ටත් ඔය ස්නැක් එකක් වගේ මොනවද කන්නේ මොකද රස්සාව කරන ගමන් රැයට තමයි ඔක්කොම එකතු වෙලා කරන්න නිසා භෝජනය වැඩියෙන්ම පිනවන වෙලාව තමයි රාත්‍රිය. ඉතින් එතකොට මේ රසගේ දෙයට ඇති වෙන වෙලාව නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා උදේන් දවල්. ඇත්තට මේක එක වේලකට දාලා තියෙනවා. උදේ පැය 6 ඇතුළත ගන්න ටික අරගෙන අනික් හරිය විවේක වෙච්චාම ආහාර නැති වෙලාව බඩේ උපවාස වෙලාවේදී සම්පූර්ණ පරිවෘත්තීය ක්‍රියාවල් වලදී හිතේ අවදි භාවයේ කෑමතය බත් සම්මදේ අඩු කරන ගතියක් තියෙනවා. රාත්‍රියට ගත්තට පස්සේ බත් සම්මදේ ඇති කරන බත් කෑමතේ කියලා කියන්නේ අපි සිංහලෙන් කියනවා කෑ බත් කෑමතේ කියලා. නැත්නම් මතේ බත් සම්මද කෑමතේ වැඩි කරපු නිසා කරගෙන යන්න බැහැ නිසා ආහාර වේල උදේවරුට විතරක් එකතු කරලා තියෙනවා. පූර්ව බුද්ධ ශාසනයේ මේක තිබිලා නැහැ. පූර්ව බුද්ධ ශාසනයේ හැම සංඝයා වහන්සේලා හැන්දාවෙත් පින්නපාතේ වඩිනවා. ඒ දවස කුඩායි හාමුදුරුවෝ හැන්දකොරේ ගොම්මන් වෙලාවක ගියාට පස්සේ තනි අම්මන්ඩි ඉන්න ගෙදරක වතුර කොරහා අරගෙන එළියට විසි කරන්න හනනකොට මේ හාමුදුරුවෝ මෙහෙම කරගෙන ඉන්න දැකපම් භූතෙක් කියලා හිතලා වතුර කොරහින් ගහලා තියෙනවා. බයද? ඊට පස්සේ ආරණියට ඇවිල්ලා බැලුවට පස්සේ කිව්වලු ඇයි කියලා ඊට පස්සේ කිව්වලු මම පින්න පාත වැඩියා ඒ ගෙදර තනි අම්මන්ඩි කෙනෙක් හිටියේ බය වෙලා අතේ ජීවන වතුර කොරහා දැම්මයි කියලා. පස්සේ සංඝයා වහන්සේලා කියලා දෙනවා නොකල යුත්තක් කරලා තියෙන එක. නමුත් ඒක නීතිය පනවලා තිබිලා නැහැ ඒකට. පස්සේ සරුවචනාංශය ගියාට පස්සේ සරුවචනාංශය සඳහන් කළ තිබුණා හේතු කාරණු දක්වලා මේ නිසා මම අදින් පස්සේ ජහන්දාරි ආහාර ගැනීම සහ පින්නපත යාම වළක්වනවා කියන. ඒක උදායි හාමුදුර කියලා තිනවා මම පැවිදි නොටෝ නීති තිබෙන නිසා මම දැ මම මම කැමති නැහැ. මට දෙවෙලේ යන්න ඕනයි කියලා. පස්සේ උදායි හාමුදුර ගෙනලා සරුවචනසේ নানা ආකාර විදියෙන් හේතු කාරණු ගන්නනවා. මේක සරුවචනන්සේ ශාසනය ගැන අනුකම්පාවෙන් කරන උදායම් කරන මේ කතා නෑ මගේ ගිවිසුම් පත්‍රයේ ඕක තිබුණේ නෑ ඒ නිසා මම මගේ මහානකමට මම බුදුහමර පැනෙවුවත් ගන්නෑ කියලා ඒක සරුවචනාංශයේ ලටුක්කෝපම උපමාව කියනවා ලටුක්කෝපම සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිමනිකායේ ඒකෙදී කියලා තියෙනවා Taman වරබන්දකින් බැඳලා හිටියානම් සද්දන්ත කුලේ යතා මැරුණත් වරබන්ද කඩනවා කඩනවා මේ කැඩෙන්නේ නැත්නම් ඒක මත මැරෙනවා ඒ තමයි සද්දන්ත කුලේ යතාගේ හැටි නමුත් කැටකිරිල්ලී කැටකිරිලි කියලා කියන්නේ මේ කැටකුරුල්ලයි කියලා කියන්නේ බට්ටිච්ච වගේ සතෙක්. ඒකගේ ගෑනු සතා මෙහෙම ආකාශයේ පීල ව්‍යාසකට කරගෙන යනකොට මකුළු දලක්වත් තිබ්බොත් කවදාකවත් ඒකේ හැප්පෙන්නේ නැතිලු. හැප්පුණොත් එයා වැටෙන බව දන්නවා. නිකන් දිරච්ච ලණුවක් තිබ්බත් මේ පැත්තෙන් දාලු යන්නේ. ඒ නිසා දුර්වලගේ බුබ්බඩගේ මනස කැටගිරිල්ලියක් වගේ කියලා තියෙනවා. ඉස්සරහින් කිසිම බාධාවක් කඩාන යන්න කොන්ද නැහැ. නමුත් සද්දන්ද කුලයට මොන දෙයකින් වරපටේ තිබ්බත් බන්ධනේ තිබ්බත් උ කඩනවා. ඒක නිසා මේ ආහාරයට ඇති බන්ධනය උඹට මේ කැරගිරිලට හම්බෙච්ච මයිල් මේ මේ මගුරු දලක් වගේ වෙලා තියෙනවා. ඔබ වටෙන් දාලා යන්න හදනවා. මම කියන්නේ කඩපම් මේ. කඩලා ඇතෙක් වගේ ඉස්සරට යන්නේ කියලා. ඉතින් ඒක නිසා එදායින් පස්සේ ඒ උදායි හාමුදුරුවෝ කීකරු කර ගන්නවා. ශාසනය ඔක්කොම බාර ගන්නවා. මේ හවස ආහාර ගැනීම අවදි මනසක් ඇති කරගන්න වැඩේට බාධාවක් කිය. මොකද ඒක බත් සම්බන්ධය ඇති කරනවා කාමයේ දනවනවා. ඒ වගේම දවසේ වැඩි වේලාවක් ඒකට ගත කරනවා. ඒ වගේම මේ රාත්‍රී ආහාරය නොගෙන ඉඳිලා දැන් ඔය මේ දීවැඩිය කාරින් සහ ප්‍රෙෂර් කාරින්ද දොස්තරලා කියන එක. සෞඛ්‍ය පිළිබඳව අත්‍යවශ්‍ය දෙයක් මේ. රාත්‍රී ආහාර වේල අඩු කරන්න අඩු කරන්න මේ සෞඛ්‍ය සම්පන්නයි. ඒක අතිරේක ලාභයක්. නිර්මාංශ පුද්ගලයෙකුට කිරියාහාර ගැනීම අකපද. යෝගට් කිට්. දැන් මේ ඇත්තටම මේ නිර්මාංශ බව හෝ කිරියාහාර පිළිබඳව ප්‍රකාශන සාසනයේ සඳහන් නැහැ. මේ නිර්මාංශ වෙන්න කෙනෙකුට තීන්දුව කරන්න පුළුවන්. කිරිත් නොගෙනින්න තීන්දුව කරන්න පුළුවන්. සරුවත්යන්සේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී පලත්ත පළබෝ පවත්ත පළබෝ ජී කියන වෘතේ රැක්කා. තවන් ගහක් තෝරගෙන ඒ ගහේ හැවනල්ලට වැටෙන් ටික විතරයි කන්නේ. දිරච්ච කොළයි, අමු කොළයි, ගෙඩි, පොතුයි ගහේ කඩන ඒ හැවනල්ලට වැටෙන් ටික විතරයි කන්නේ. ඒ ඒ අදිෂ්ඨානය. වගේ කෙනෙකුට පුළුවන්. ඉතින් ඒ අර සත්ව හිංසාව කියන පැත්තෙන් ගන්නකොට හුඟ දෙනෙක් හිතනවා කිරිගැනිල්ලත් එක විදිහක පැටියා වෙනුවෙන් ආපු දෙය අපි උරා බොනේ හොඳ නැහැ කියලා. එතකොටයි ගන්නේ නිර්මාංශ භාවයේ කියන්නේ අනුන්ට හිංසාවක් කියන අදහසෙන් ඇතිවෙච්ච අන්තවාදී අදහසක් තමයි ඒ සත්වෙන්ට අදාළ කිසිම දෙයක් නොගන්න. කිරි හෝ වෙන සත්ව නිෂ්පාදන නොගෙන එක. නමුත් ඒක සාසනික ක්‍රියාවලියක් නෙවෙයි. ඒක පෞද්ගලික මත බුදුහාමුදුරුවෝ මස් මාංශ බලන්දීමත් පෞද්ගලික මතයට බාර දීලා තියෙනවා. දේවදත්ත ඇවිල්ලා ඉල්ලනකොට කැමති කෙනෙක් කැමති කෙනෙක් ආපු දෙන් කැමති කෙනෙක් නාපු දෙ ඒක සර්වඥ විශයක් නෙවෙයි. දැන් කාලේ නිකක් මේක නිකන් බොරු සෝබනයක් කරගෙන තියෙනවා. නිස්සාරණ වලත් එමයයි නිස්සාරණ වලටත් ගන්නෙ නෑ. මගේ ජීවිතෙත් දැන් අවුරුදු 30ක විතර කාලේ මම පාවිච්චි කළා නෑ. නමුත් බුරුමේ ආමතුරු කිව්වා ඕව බනට කියන්න එපයි කියලා. නිවන් දකින්න ඕකෙන් ඇති වැඩක් නෑ. මස් මාංශකාවත් නිවන් දකින්න පුළුවන් නොකවයි කියලා නිවන් නොද නිවන් දකින්නවා කියලා සාහිතිකයකුත් නෑ. ඒක ලස්සනම කතාවක් කියලා තියෙන යේසුස් වහන්සේ එතුමා කියලා තිබුණා මේ මිනිස්සුනේ කටෙන් ඇතුළට යන දේවල් ගැන පරිස්සම් වෙන්න එපා. කටෙන් පිට වෙන දේ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඇතුළේ යන දේ නෙවෙයි කෙලසීම හෝ පිරිසුදු චින්තු වෙන්නේ කටෙන් පිට වෙන දේ නිසා වචන කතා කරනකොට පරිස්සම් වෙන්න. ඒකෙන් තමයි මනුෂ්‍යගේ නිවන <clears throat> බාධා වෙන්නේ කියලා. ආනාපාන සති භාවනා කරගෙන යමි මේ සතර ඉරියව්වෙම කළ හැකිද? ඇත්ත වශයෙන් පුළුවන් ආධුනිකයෙකුට අපි අර ඉඳේ වාඩි වෙලා පරයන්ක භාවනාවක් වශයෙන් පෙන්නුවට හිතගෙන කරන්න පුළුවන්. සැතපීලා කරන්න පුළුවන්. සක්මන් කරන ගමන් වුණත් කරන්න පුළුවන්. පටන් ගන්නකොට සක්මන කරලා විනාඩි 20කින් 30කින් සක්මනත් හොඳට වෙනකන් ඉබේම හිත යනවනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පටන් ගන්න එපයි කියන ආනාපාන. පටන් ගන්නේ වම දකුණේ. කරන යනකොට ඒ ඉරියව්වෙම හුරු භාවයේ මත ආනාපානයේ ස්වභාවයෙන් මත වෙනවනම් කෙරුවට කමක් නැහැ කියනවා. ගරු ස්වාමීන් වහන්සේ අමාරමුණක මුලැමැද අග දකින්න විට පච්චේ පරිග්ගා ඥානෙ වැඩෙන බව මජ්ජේ සූත්‍රයේ අසන විට වැටහුණා කරුණාකර මේ පැහැදිලි කර දෙන්න මේකේ අර්ධ සත්‍යක් තියෙන්නේ ඇත්තටම අරමුණ වැටුණායි කියලා කියන්නේ ආන ආස්වාසයේ කුඩුම්බිය වගේ මුල ගොරෝසු හරිය ප්‍රස්වාසයේ ගොරෝසු හරිය කේන්තික ගොරෝසු හරිය ආසාව ගොරෝසු හරිය වෙනගෙන අරමුණ වැටුණා මේ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන කියලා කියනවා අරමුණ සායක හැදීගෙන එන හැටි මුලත් එක්ක වැටීමට කියනවා පච්ච පරිඥාණය කියලා. යම් වෙලාවක මුලයි අරමුණයි ඒක ගෙවි යන හැටි කියන තුනම වැටුණා නම් ඒකට කියනවා සම්මසර ඥාන කියලා. මේ තුනම විපස්සනා පාදක ඥාන කියනවා. මේ ගොඩනැගිල්ලක පොළොව යට තියෙන ෆවුන්ඩේෂන් එක වගේ. මේ සම්මසර ඥානෙන් එහාට තමයි සුද්ධ විපස්සනා සිද්ධ වෙන්නේ. නව මහ විදර්ශනා ඥාන පහළ වෙන්නේ. සම්මසර ඥානෙන් එහා පැත්තේ නැත්තම් මේ උද්‍යප්පේ ඥානෙන් එහාට. මේ නාම රූප පරිච්ඡේද පච්ච පරිග්ඝහ සම්මසන ඥාන විපස්සනා පාදක ධර්ම නිසා අරමුණ අරමුණ වශයෙන් නාම රූප වශයෙන් දැකීම නාම රූප පරිච්ඡේද ඥාන අරමුණ සහ අරමුණේ හේතුව දකිමින් කරන එක පච්චේ පරිග්ඝා ඥානෙ අරමුණ අරමුණේ හේතුව සහ අරමුණේ ගෙවී යෑම කියන තුනම දකින්න එක සම්මස්න ඥාන කියලා මේ ආචාර්යවරු සඳහන් කළා. දවල් 12න් පසු ආහාර ගැනීම සම්බන්ධවයි මේ ප්‍රශ්නේ. සෞඛ්‍ය හේතු නිසා වෛද්‍ය උපදේශ මත රාත්‍රී ආහාර ගත යුතු නමුත් සීල ආරක්ෂා කිරීම ආහාර නොගනිමි. සවස කීර්ති සකස් සහ එකක් සහ රාත්‍රී කීර්ති එකක් ගත්තේ මේ කුණු ශරීරයේ අපේ ප්‍රතිපදාවට සාර්ථක කරගන්න ටික පවත්වා ගැනීම අවශ්‍යතාව සඳහායි. මේ සීලේ කැඩී යාමක්ද කරුණාකර පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කීර්ති එනවා මෙහෙම ඛීරං දදි සප්පි නවනීතං කියලා හතරක් කියනවා. කිරි තියෙනවා, දී කිරි තියෙනවා, වෙඬරු තියෙනවා, ගිතෙල් තියෙනවා. මේ හතරෙන් කිරි, දී කිරි දෙක අකපයි, ගිතෙල් වෙඬරු දෙක කැපයි. ඉරැඳලා තියෙන්නේ එහෙමයි සරුවත් යනවා. ඒ නිසා උදේවරුවට හතරම කැපයි, හැන්දෑවරුවට ගිතෙල් මේ බටර් කැපයි. ඒතර කිරි සහ දී කිරි වැටෙන්නේ ආහාරවලට. මේ තමයි අපි තේරවාදී රැඳලා තියෙන කොයි දෙයකවත් එහෙම හරියට කලසුදු ભેදයක් නැහැ. එක තැනකින් කොහරි කැඩෙන්න එපායි. ප්‍රශ්නේ තියෙන්නේ චීස්. චීස් හැටෙන්නේ මේ දෙක මැද. කිරිත් නෙවෙයි දී කිරිත් නෙවෙයි දී කිරි ඝන වෙච්චාම තමයි චීස් හැදෙන්නේ. ඒකට සම්පූර්ණ හෝල් මීල් එකක් තියෙන්නේ. ඊට පස්සේ බටර් සහ ගිතෙල් කියලා කියන්නේ ඒකේ ඝන කොටස් අයින් කරලා ගන්න ටික. නිසා චීස් කැපද නැද්ද කියන එක ලංකාවේ භික්ෂුන් වහන්සේලා අතර තාම විනිශ්චයකට ඇවිල්ලා නැහැ. අපේ මෙහෙත් යෝගාශ්‍රම සංස්ථාවෙත් මුලින් චීස් වළඳලා තියෙනවා. පස්සේ අපි ලොකු සංස්ලා එකතු වෙලා ඒක නොවළඳන එක විනය පැත්තට හොඳයි කියලා ඒක නතර කරලා තියෙනවා. කිරි දී කිරි දෙකම ගැනීමෙන් ශික්ෂාපදේ කැඩෙනවා. මොකද්ද මේ විකාල භෝජන ශික්ෂාපදේ. මේ ගැන කියනකොට මම වෙන කාලෙත් ඒ හාමුදුරුවෝ හිටියේ හාමුදුරන්ට හරි මේ බඩි දැවිලි තියෙන පොඩි හාමුදුරුවෝ. I think eh, මේ ස්වාමීන් වහන්සේ නිතර පන්සල් eh, මේ ස්පිතාලේ යනවා මේ බඩේ දැවිල්ල නිසා. ඉතින් ඒ දොස්තර මහතුරු කියලා තියෙනවා ස්වාමීන් වහන්සේලා රැයට කන්න නැති නිසා මේ ලෙඩේ හනිම කරන්න බෑ. මොකද ඒ ශිල්පදේ රැකෙන නිසා හනිම කරන්න බෑ කියලා. ඉතින් ඒ ලොකු ස්වාමීන් වහන්සේත් ගිහිල්ලා ස්පිතාලේ දෙන්නම දැන් ඇඳේ ඉන්නවා. මෙයා පැත්තේ ලොකු සාංශ ඉන්නවා මෙයා දැන් පුංචි ආමුතු ඉන්නවා. ඉතින් අපි ප්‍රධාන දායකයෙක් ගිහිල්ලා ලොකු සාංශික උපස්ථාන කරනකොට අර පොඩි හාමුදුරුවාට ඇවිල්ලා දොස්තර මහත්තයා කියලා දෙනවා ඔබ වහන්සේ හැමදාම එනවා ආවට මේක සනීප කරන්න බෑ. මේක සනීප කරන්න මේ බෙහෙත ගන්නකොට බඩේ බත් තියෙන්න ඕනේ. ආහාර තියෙන්න නැත්නම් ගන්න බෑ. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ කියලා තියෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන දේ අපි කරන්නේ. එහෙම දොස්තර මහත්තයා කිව්වට බෑ ලොකු ස්වාමීන් නිසා මහත්තයා කිව්ලේ නම් අහන්නේ කියලා. ඉතින් මේ මහත්තයාගේ ලොකු ස්වාමීන් ඇහුවලු අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේට මේක කියනවා. ගන්නෙ නෑ කියලා. නමුත් දොස්තර මහත්තයා බලපෑම් කරනවා නැතුව සනීප කරන්න බෑ කියලා. ඔබ වහන්සේගේ මතය විමසනවා කිව්වා. ඊට පස්සේ කළු ආයේ පොඩි නමට කියන්න දැන් සංසාරේ කෑව ඇති කියලා කියනවා. කොච්චර කෑවත් සංසාරෙම තමයි ලෙඩක් තිබිලත් ඒක ලොකු සංස්කෘතිකේ චරිත කතාවේ ලියලා තියෙන චරිතමදු කියන පොතේ චරිතමදු නේ අමාබින්දු පොතේ ඒ මහත්තයා කියලා තියෙන ඔය ඔය සංසාරේ දැන් කෑව ඇති. අපි নানা ආකාර නීති ක්‍රම හදා ගන්නවා. අර ඒක හාමුදුර කෙනෙක් කියනවා නම් බුදුහාමුදුරු ඉන්න කාලේ ඒ හාමුදුරුවන්ට බඩ දැවිලා කිව්වහම ඒක මේකට කියන්නේ සාමාන්‍ය ගෙරි කපන කැත්තකින් බඩ කපනවා වගේ කියලා. ආයෙ මොකද ඒක පුදුමාකාර වෙහෙසයි. ඊට පස්සේ ඔළුව තෝන්තු වෙනවා. තෝන්තු වුණාට පස්සේ මනුස්සකමක්වත් තේරෙන්නේ නැහැ. ඒ ඇසිඩිටි ආවට පස්සේ ඒක වෙනම අපායක්. ඉතින් අපි හිතන්නේ පැවිදිලා ඉන්නලා රැට නොකර හිඳයි කියලා. නමුත් රැට කන ගැහි කීයටක් තියෙනවා මේ. ඉතින් ඒ හාමුදුරුවෝ ඒක දැනගෙන පසු කාලේ පැවිදිච්ච හාමුදුරුව කෙනෙක් වෙන්න ඇති. දැන් ඇඟ හොඳටම හේ බාලා මොනවත්ක්ම කරන්න බෑ. පස්සේ බොහොම සද්ධායෙන් භාවනා කරන හාමුදුරනක ආලම්බන රජ්‍යෝ කියලා එකක් තියෙනවා මේ සක්මන මේ මේ වගේ ශාලාවක් කියලා හිතන්න පොඩි අටි හතරමාරක් පළල. ඒකේ උඩ රෙදි වලක් ගැට ගන්නවා ගෙල්ලෙනවා. ඒකේ ඊළඟට යනවා මේ හාමුදුරුව. භාවනා කරනවා කියන්නේ අමාරුයි මේ බඩත් බඩ දානවත් ගෙරි කපන කැපෙන වේදනාව ඔලුවත් තෝන්තු වෙලා ලේ ධාතුවත් ඇසිඩ් වෙලා ඉතින් මෙනෙහි කරගෙන ඉඳද්දී ඒ හාමුදුරුවෝ දන්නේ නැතුව එහෙම මැරිලා වැටෙනවා. හාමුදුරුවෝ ඉන්නේ තද බල භාවනාව. මෙහෙ මැරුණාට මොකද කෙලින්ම ගිහලා දිව්‍ය ලෝකේ උපදිනවලු. ඉපදුනාට පස්සේ මේ හාමුදුරන්ගේ තෙදට සුරංගනාවියෝ දිව්‍යාංගනාව 500ක් පහළ වෙලා වටිනා විමානයක් පහළ වෙලා අර 500ෙම තූර්ය වාද නගමින් ඇවිල්ලා මේ හාමුදුරන් කිව්වලු ඇවිල්ලා මේ විමානේ අත තියන්නේ කියලා ඊට පස්සේ ඒක ඔබතුමාට සතු වෙනවා අපි ඔක්කොම පාද පාරිචාරිකාව වෙනවයි කියලා. මේ ආඳුරෝ භාවනා කරන හිට මූඩ් එකේ නෙමෙයි හිටලු මේ අද පිංකමක් නැති දායකයෝ ඇවිල්ලා තියෙනවා කියලා බිම්බලා ගත්තා. දැන් පෙරහැර පන්සලට පෙරහැරක් ඇවිල්ලා. ඉතින් උපාසකම්මල ඇවිල්ලා নানা ආකාර විදිහින් ඉතින් බහුරුකෝලම් පානවනේ. එයා හිරලේ ඒක කියලා. ඊට පස්සේ දිව්‍යාංගනාව ගිහිල්ලා විශාල කණ්ණාඩියක් ගෙනලා ඇල්ලුවලු මූණට. බැලුවාම දැක්කලු දිවසලු පැටලිලා මේ ශරීරයෙන් දිව්‍ය ශරීරයක් පහළ වෙලා. එතකොට ඉතනලු එනම් මැරිලා තමයි මෙතෙන් දෙන්නේ නැති කියලා. එතකොට කල්පනා කරනවා දිව්‍ය කියන දිව්‍ය ලෝකේ ගිය ගමන්ම හේතු කර්මේ තේරෙනවලු. මම මේ දිව්‍ය ලෝකෙට හේතු වශයෙන් හිතාගත්තලු මේ තන්නේ කර අච්චර දද්ද බල වේදනාව වින්දැද්දිත් මනසිකාරේ ඉඳලා තියෙන්නේ. දැන් දිව්‍ය ලෝකේ ආව දැන් දිව්‍යාංගනාව කියන්නේ ඔබතුමා ගිහිල්ලා මේ මේ දිව්‍ය විමානට පය තිබ්බ ගමන් දිව්‍ය විමානයේ අයිතිය ලැබෙනවා අපි සියලු දෙනා පාද පරිචාරිකාව වෙනවයි කියලා. මේ ආමතුරු දැනගත්තොත් මේ නැති සංසාරේ කවදාකවත් ගැලවෙන ගැටයක් නෙවෙයි මේ වදින්න හදන්නේ. අච්චර පින් කෙරුවට හම්බලා තියෙන බරපතල දඬුවම. දැන් එක්කෙනෙක් බඳපු කට්ටිය දන්නවනේ මොකද වෙලා තියෙන්නේ කියලා 500ක් හම්බුනාට පස්සේ ඉතින් මොකද වෙන්නේ? ඒ ආමතුරු කල්පනා කරලා දැන් මේක වෙන්න බෑ. කල්පනා කරලා එනම් මට දැන් මම දෙවි කෙනෙක් නම් මට 이르දි බල තියෙනවා. දෙවි කෙනෙක් නම් මට මෙතනින් අතුරුදහන් වෙන්න පුළුවන් මට කැමති තැනකට යන්න පුළුවන් කියලා. ඒකෝට බලනකොට ඇත්තම තියෙනවා. කල්පනා කර බලුවොත් සරුවචනanse කොහෙද ඉන්නේ? ආ තවත් උන ජේතවනා. ඒකෝට අදිෂ්ඨාන කරාලු මම සරුවචනanse ඉදිරියට පහළ වේවා කියනකොටම කිව්වලු සුරංගනාමයන්ද මමගේ මම පින් කරලා තියෙන්නේ බුදුහාමරගේ ශිෂ්‍යෙක් වෙච්ච නිසා මේ නිසා මම දිවි ලෝකට ආවේ නිසා මම බුදුහාමරව වන්දනා කරලා ඉන්න යනවා. ඒක අපි 500ක් එනවායි. ඊපස්සේ සරුවචනanse ඉදිරියට ගිහිල්ලා කළු සරුවචනanseට ස්වාමීන් වහන්සේ මේකෙන් නන්දන වනයත් මේකෙන දිව්‍ය භෝජනත් මේකෙන පාද පරිචාර කවොත් කියලා කියන්නේ මහා විශාල අපායක් මට. මාව කරුණා කරලා ගලවගන්නේ. මේකට අත තිබ්බට පස්සේ මෙව්වට වැටුනොත් ආය අසත්‍ය අසම්පජාඤ්ඤ අයෝනිසෝමනසිකාර කෙලවරක් නැහැ කියලා. ඊට පස්සේ සරුවචනාංශයේ ධම්ම රත සූත්‍රය දේශනා කරනවා. ඊට සරුවචනාංශ කියනවා ධම්ම රතයක් තියෙනවා මහාන ඒ ධර්ම සත්‍යයේ චක්‍ර දෙක තමයි වීරිය ආසනීය තමයි මේ ඇන්ද තමයි බයලජ්‍ය දෙක සතියෙන් තමයි මේක ඉදිරියට දුවන්නේ කවදාක සද්ද කරන්නේ ගෙලිම නිවනටමයි යන්නේ ඒ නිසා කිසිසේත්ම සැක උපගන්න එපා දිගටම සතිය පවත්වන්න කියලා ඒ චිත්තක්ෂණිය රහත් කරනවා ආපෝ දිවි ලෝකයට යන්නත් ඉස්සර වෙලා බුදුහාමුදුරු ඉස්ලාම රහත් කරනවා ඒක සඳහන් කරලා තියෙනවා අච්චර උග්‍ර දරුණු බඩේ දැවිලක් තියේදී ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ ඇත්තටම මම දැකලා තියෙනවා මට බොහෝම අඩුයි බඩේ දැවිල්ල මට එන අඩු නමුත් ආපු වෙලාවවල මම දකිනවා මානසිකාරය පවත්වන්න බැරි තරම් වෙහෙස කරනවා පුදුම විදිහට ඇඟ මේ පිටුරු වගේ මිරිකලා දාන ඔළුව තෝන්තු කරනවා ඒ වෙලාවේ මානසිකාරය පවත්වන්න බෑ ওই පැත්ත වැටලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ මොකද ලේ දහතුවේ ඇසිඩ් ගතිය වැඩි කරලා ඔළුවට යන්නේ ඇසිඩ් අර ආමඳුර ඒටිඑඩ්ඩි ආලම්බන රාජ්‍ය වෙනකන භාවනා කරලා තියෙනවා. ඉතින් මේ වගේ <clears throat> සිද්ධි කීපයක් ලංකා ඉතිහාසයේ ස්වාමීන් වහන්සේලා අතර වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේක කියලා කතා පොඩි හම්සෝ කියප එක තමයි කියලා තියෙන්නේ වෛද්‍යවරු කියනවා. පොඩි වෛද්‍ය ඇලොපතික් මෙතඩ් එකේ දෙන බෙහෙත් ඔක්කොම ආහාර සහිත බඩකට වැටුනේ නැත්නම් බෙහෙතෙන් ආය අල්සර් ඇති කරනවා බොක්කේ. ඊටසේ හරි අමාරුයි කරන්නේ. ඇයි ඕක භික්ෂුවක් වුණාට පස්සේ බරපතල ප්‍රශ්නයක් එන්නේ. මොකද හේතුව මේ ආහන දෙයක් නැහැනේ කාලභෝජනෙට ගියොත් අනිවාර්යයෙන්ම ශිල්පදී කැඩේ. සමහර ශිල්පද සරුවචනයේ සඳහන් කළා තියෙනවා මේ ගිලාන කස්ස අනාපත්‍ති කියලා. ගිලනට ඒ කැඩුවට කමන්නේ. නමුත් මේ විකාල භෝජන ශික්ෂාපදයේ ගිලනට කියලා කිසිම නෑ එක්සෙප්ෂන් එකක් නෑ ආනපනසති භාවනාදී ඇතැම් විට ඊටාම සාර්ථක ලෙස කරගෙන යාමට හැකි වේ. ඒත් තවත් වරික කම්මැලි ගතියක් හෝ ආනපනසති භාවනාව සාර්ථක නොවන අතර පැයකට වැඩි කාලයක් භාවනා යෙදෙන විට තද වේදනා පාළේ. මේ සඳහා භාවනාවේ අනාගතය පිළිබඳ ගතවිසි පියවර පහදා දෙන්නේ. මේ තමයි අනිත්‍යත්වය කියන්නේ. වර එක හරියන වර එක නැති වෙනවා. ඒ කොච්චර භාවනා කැඩුනත් නැවත හරියන්න පුළුවන් ප්‍රභවය ගතිය නැති වෙන්නේ. කොච්චර හරි ගියත් ආයෙ වරදින්න පුළුවන් ගතියක් තියෙනවා. මේ දෙක වෙනස් වෙනවා. කොයි වෙලාවක හරි කවදාකවත් 100%ක්ම ආනාපානෙ ඔක්කොටම හරියනවා කියලා දෙයක් නැහැ. ඔක්කොම වරදිනවා කියලා දෙයක්වත් නැහැ. ඒ නිසා හරියන වෙලාවක වරදින්න පුළුවන් බව හිතා ගන්න. වැරදුනාට පස්සේ දාගන්න ආයෙත් ඊගව දස කරනකොට හරියන්නත් ඉඩ තියෙනවා. මෙන්න මේ දෙකට නොසැලෙන මනස තමයි ආනාපාන ජීවණය කියන්නේ. හරියන්න මොනේ වරදින්න බෑ කියලා කිව්වනම් ඒක විදිහක ලෞකික දෙයක්. වැරදුනට කමක් නෑ මට හරියන්න ඕනේ නෑ මම වැරදුනත් කරනවා කිව්වොත් කවදාකවත් ඉස්සරහට ජවයක් දැම්මක් එන්නේ නෑ. හරි ගියොත් මතක තියාගන්න හෙට වරදිනවා. වැරදුනොත් මතක තියාගන්න හෙට හරියනවා. කන්දක් නැති තැන බල්ලම කී පල්ලම වැටුණා සෙල්ලම කී කියලා කන්ද නැගගෙන පස්සේ බල්ලම තමයි. පල්ලම ගියාට පස්සේ ආයෙත් පස්සේ කන්ද තමයි. එහෙම නැති මේ ලෝකේ කවුරක්වත් නැහැ. 100ක් පටන් ගන්න ඉවරනකම්ම හරියනවා නම් ආනාපානෙට නිවන කියලා කියන්නේ නේන. ආනාපානෙ කියන්නේ නිවන නෙවෙයි. ආනාපානෙම ඉහළ පහළ යන එක. ඕනකොට නොසලෙන් දැන් සාපු දවසට නඩු නැහැ. අපකට යනුකම්පාර ඉදිරි දිනකදී ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන දසඤ්ඤා පිළිබඳ ධර්මානුශාසනාවක් කරන ලෙස নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. එතකොට මේකට දැන් අපි යන සූත්‍රයේ තියෙද්දි හොඳම වෙලේ තමයි ගිරිමානන්ද පිළිබඳ අපි ලියවිච්ච කියවිච්ච බණ තියෙනවා. ඉතින් ඒකක් අහන එකයි තියෙන්නේ මේ රෙකෝඩ් වෙලා කියවා තියෙනවා ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව. උඩදී උඩදී අපි කරපු බණක් මේ ගිරිමානන්ද සූත්‍රය කියන්නේ මට වෙලා දෙන පුංචි සූත්‍රයක් අවච්චා මම ඒක පතුරු ගහලා ගෙනියනවා දිගට අර මොනවාද මේ ලන්දේසි කාර්යය හරක් සමයිලා ගත්තා වගේ. දැන් ගිරිමානන්ද එක පැයට කියන්නත් පුළුවන් ඇති මට බෑ. පොඩ පොඩ පොඩ පොඩ දිගාර දිගාර ඒ නිසා මේකට අරක දැම්මොත් එක එක සංඥාවල් අපිට අරගන්න පුළුවන් අපි එදා කිව්වේ මේ මොකද්ද සබ්බලෝකේ අනබිරත සංඥා සාක්්‍ය වශයෙන් ගන්න පුළුවන් ගිරිමානන්ද සූත්‍රය අපි වෙනම කියලා තියෙන නිසා මම ඉල්ලා හිටිනවා මේ මේ සූත්‍රේ මම හිතන්නේ සූත්‍ර 10ක් 19ක් එක එක සූත්‍රයේ එක එක සංඥාට දෙක දෙක පැය දෙක දෙක වගේ විස්තර කරලා තිනවා ඉතින් ඒක මේ පොඩි ආමතු යාළු කරගත්තාම හොයලා දෙයි. ඈ? පොඩි ආමරන්ට අල්ලසක් දෙන්න නියාම ධර්ම වශයෙන් සැලකෙන්නේ ඉතු නියාම ධම්ම නියාම බීජ නියාම සහ චිත්ත නියාම පමණක්ද කම්ම නියාමයක් තියෙනවා ධම්ම නියාමයේ මීට අමතරව ධම්ම නියාම මේට අමතරව ඇති නියාමයක් දැයි පහදලා දෙන්නේ. කම්ම නියාම, කත්නම නියාම, චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ඊතු නියාම, බීජ නියාම. ඒතර ධම්ම නියාම මේ හතරම එකතු කරොම ධම්ම නියාමයි කියයි. ධර්මතා හතරක් මෙතන තියෙන්නේ. යම් කිද්දා සිද්ධියේදී මේ නියාම සියල්ලම බලපෑමක් අනුව ඇතිවන සාමික තත්ත්වයක් හේතු වේ. අත්ත වශයෙන් කියනනම් ඒවා එක එක වෙන් කරන්න අමාරුයි කවදාකවත් මේ ලෝකේ ඒක හේතුක දෙයක් සිද්ධ වෙන හේතු රාශියක් නිසා තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම හේතු රාශියක් නිසා කවදාත් එක ඵලයක් පහළ වෙන්නේ නැහැ ඵල රාශියක් පහළ වෙනවා. ඉතින් අපේ මනසට බෑ හේතු රාශිය සහ ඵල රාශිය එකතර දකින්න. එනිසා අපි දකින්නේ එකින් එකට යනවා වගේ එකට කියනවා මේ ප්‍රසිද්ධ හේතුව නිසා ප්‍රසිද්ධ ඵලයේ විතරක් අපි කතා කරුවට අවශේෂ හේතු සහ අවශේෂ ඵල රාශියක් තියෙනවා සිද්ධියකදී. ඒක ඉතින් සර්වඥතාඥානයකට තමයි වැටෙන්නේ කියන්නේ අර සම්පූර්ණ යෙය මණ්ඩලයට වැටෙනවා මිසක නිවන් දැකීම පිණිස ඒ ඔක්කොම අවශ්‍ය කරන්නේ නැහැ. ඒක වෙන අවබෝධ කරගත්තාම ඇති. එනිසා සිද්ධියක් කවදාකවත් අපි සාමාන්‍යයෙන් එක හේතුකට හේතු කරන්න ගියාට කිසිම හේතුවක් සිද්ධියක් ඒක හේතුක නැහැ. බොහෝ හේතු රාශියයි බොහෝ හේතුලින් කාදත් එක ඵලයක් පහල කරන්නේ දැන් ඵල රාශියක් පහල වෙනවා. ඒ සියල්ල දැක ගන්න කියන එක එච්චර ලේසි නෑ. උගාවක් අමාරුයි. නමුත් ඒ අත්‍යවශ්‍ය නැහැ රහත් වෙන්නවත් ඒ ඔක්කොම දැනගැනීම. හොඳයි අපි අද 10 10 වෙනකම් වගේ මේ මොකද මම හිතා හිටියේ ඇත්තටම මහවසරිය අපිලා ධර්ම සාකච්ඡාවක් කරන්න කියලා. මේ වෙලාවේදී තිබුණු තත්ත්වයට මට හිතෙනවා ඒක කල් දාලා මේ වෙලාවේදී අවස්ථාව ගන්නවා කියන එක. ඉතින් වෙන ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත මම යෝජනා කරනවා අපි දවසේ වැඩ කටයුතු පේන නොපෙන කාටත් උදව් උපකාර කළ සිල් සංවිධායනය කරපු සිල් දනාට පින් පමුණුවලා